මා අගෝචරේ චරිත පරවිසයේ අගෝචරේ භික්කවේ චරිත පරවිසයේ ලංචති මාරෝ ඕතරං ලංචති මාරෝ ආරම්මනං තී සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි සියලු දෙනා කෙරෙහිම මහත් වූ කරුණාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් විදහාක. ඒ නිසා හැම දිනාම ඊ타ත්ම ඕනෑකමින් ඊ타ත්ම වමනාවෙන් අද දවසේදී මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම මේ දුක්සහගත සසර නිමා කරගන්නට වෙරවීරිය වඩන මේ සසර දුක ගෙවා ගන්නට වුවමනා කරන ඒ සද්ධාවන්ත සියලු දෙනාටම සසර ගමන අවසන් කරගන්නට පුළුවන් වෙන ඊ타මත්ම වටිනා දහම් කරුණු ටිකක් මේ තුලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අද දවස ගත්තාම ලංකා වාසී බෞද්ධ අපිට බොහෝම වැදගත් දවසක් ඒ මේට අවුරුදු 2300 ගානකට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ අපි කෙරෙහි මේ ලංකාද්වීපයට වැඩම කරලා ඒ අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මයේ දේශනා කරලා මේ ලංකා ධර්මතලයේ සද්ධර්මය පිහිටවලා අපිට අනුග්‍රහය දක්වපු දවසක්. ඉතින් මම හිතනවා ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ දුක්සහගත සසර ගෙවා ගැනීම පිණිස පෙන්නපු මාවත අපිට පෙන්නුව අද වගේ දවසක වසර 2300 ගණනක් ගෙහිල්ලත් ඊ타ත්ම වටිනා එබඳුම වූ ඒ පණිවිඩය ලැබෙන දවසක් වේවි අද කියලා. ඒකෙන් මම මතක් කළේ වර්තමානය තුල බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා භාවනා කරනවා දුක්සහගත සසර නිමා කරගන්නට නොඑක් විදිහේ වෙරවිරිය කරනවා. නමුත් අපිට තේරෙනවා පෙනෙනවා මේ පින්වතුන් ධර්මය අහලා නුවණින් හිතලා විරවීර්ය කළාම කරන තරමට ආධ්‍යාත්මික සංසිඳීමක් අද දවසේදී මේ ශාසන වටපිටාව තුල ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගිහි පින්වතුන් වගේම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා අතරත් වාද විවාද තර්ක විතර්ක මතු වෙනවා. එහෙම මතු වෙන්නේ කෙනා කෙනා තමන් තමන් යම් යම් මට්ටමක හෝ දහමක් තුල හැසිරෙනවා නම් ඒ හැසිරෙන පමණට හෝ තමන් තුල ආධ්‍යාත්මික සංසිඳීමක් නොලැබෙන නිසායි. එහෙම ආධ්‍යාත්මික සංසිඳීමක් ලැබෙනවා නම් මේ තරම් වාද විවාද තර්ක විතර්ක ඇති වෙලා මේ වගේ අර්බුදකාරී වටපිටාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද දවසේදී ඒකාන්තයෙන්ම සසර දුක ගෙවා ගන්නට බලාපොරොත්තු වෙන සද්ධාවත් පින්වතුන් හට ආධ්‍යාත්මික සංසිඳීමක් ඇති වෙන සසර ගෙවා ගන්නට ඉවහල් වෙන නියම ප්‍රතිපදාව පිළිපෙහෙලි කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපි සාමාන්‍යයෙන් හිතන්නේ දන්නේ කතා කරන්නේ මේ ලංකාද්වරන් තලයේ පහළ වෙච්ච අන්තිම රහතන් වහන්සේ මලිය දේව මහ රහතන් වහන්සේ හැටියට. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් මේ ශාසනය පහළ වෙච්ච ලෝකේ වැඩ හිටු බවක් පෙනෙන්නේ නැහැ. කොහොම හරි මේ අවුරුදු දහස් ගණනක් මේ දක්වා ගලාගෙන ආපු මේ ශාසනයේ පෙළදහම ගත්තාම ඊටමත් නිර්පද්‍රිතව බොහෝම මනාකොටම පෙළ දහම පවතින බව මතක් කරන්නට පුළුවන්. එහි අඩුපාඩුවක් ගිලිහිච්ච බවක් මම දකින්නේ නැහැ. අවශ්‍ය පණවිඩයේ දුක්ඛාගත සසරෙන් එතර කරගන්න වෙන්න ඒ පෙළ දහම තුල පවතිනවා. නමුත් මේ පෙළ දහම තුල පවතින ධර්මයේ අර්ථය අපි ඒ එදා යථාර්ථ වශයෙන් පෙන්නපු ඒ ධර්මයේ අර්ථය කලින් කල කාලයත් එක්ක වැහිලා ඊට පස්සේ අර්ථය මතු කරගන්නට වෙර වීර්ය දරන ලෝකෙ තුල හරියට මේ ධර්මයේ අර්ථය මතුවෙච්ච බවක් පෙනෙන්නේ නැහැ මට. මොකද මම එහෙම මතක් කරන්නේ අත්තමඤ්ඤාව ධම්මමඤ්ඤාය ධම්මාන ධම්ම ප්‍රතිපන්නෝ හෝති. එතකොට ධර්මයේ දැනගෙන ධර්මයේ විදිහට අර්ථය තේරුම් ගන්නට ඕනේ. ඒ අර්ථය බලාගෙන තමයි ප්‍රතිපත්තිය තියෙන්නේ. ප්‍රතිපත්තිය අනුව තමයි ප්‍රතිවේදය තියෙන්නේ. යම් වෙලාවක පෙළ දහම තුල පෙන්නන අර්ථය වැරදුනොත් ඒකෙන් ප්‍රතිපත්තිය වර්ධිනවා. ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදී නැත්තම් මාර්ගඵල වර්ධිනවා. ඉතින් අද මේ ශාසනයේ ප්‍රතිපත්තියේ යම් අඩුවක් වෙලා තියෙන බව තේරෙනවා. මොකද ආධ්‍යාත්මික සංසිඳීමක් ඇති කරගත්ත උත්තමයන්ගේ නැත්තම් දහම තුල යෙදෙන හැම දිනාගේම කෙනා කෙනාගේ මනස් තුල ආධ්‍යාත්මික සංසිඳීමක් ඇති වෙලා දහම තුලින් නිවිල සැනසෙන ගතියක් පෙනෙන්න අඩුවක් තියෙනවා නම් ඒ අඩුව තියෙන්නේ ප්‍රතිපත්තිය තුලයි. ඒ ප්‍රතිපත්තිය තුල අඩුවක් තියෙනවා නම් අඩුවක් තියෙන්නේ ඒ ප්‍රතිපත්තිය හැසිරෙන්න දහම තුලින් ලබාගත් අර්ථයේ අඩුවක් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා පරිනිර්වාණ මංචකේ ඉඳගෙන සුබද්ද මනාකොට පිළිවෙත් පිරුවොත් මේ ලෝකේ රහතුන්ගෙන් කවදාවත් හිස් වෙන්නේ නැහැ කියලා. එතකොට ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැත්තම් අද දවසේදී එහෙම අඩුවක් තියෙනවා නම් ඒ කොතනක හරි ප්‍රතිපදාවේ අඩුවක් ඇති. එතකොට ප්‍රතිපදාව කිව්වහම අපි තේරුම් ගන්නට ඕනේ සීලයේ විතරක් එහෙම නෙමෙයි සමහර විටක ස්වාමීන් වහන්සේලා හෝ ගිහි පින්වතුන් ඇත්තටම බොහෝම ආදරෙන් සක්කසා මනාවකට සිල්වත් වෙනවා වෙන්න පුළුවන්. ඈ සිල්වත් ඇති. නමුත් සීලය මනාවකට තිබුණු පමණකින් ප්‍රතිපදාවම නිවැරදි වෙන්නේ නැහැ. මොකද මේ දුක නැති කරන මාවත ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවකින් යුක්ත නිසා. ඉතින් අන්නේ ප්‍රතිපදාවේ කොතනක හරි වැරද්දක් ඇති තියෙන නිසයි මේ රහතුන්ගෙන් හිස් වෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලියි. ඉතින් විශේෂයෙන් පෞද්ගලිකව මම උනත් කල්පනා කරපු දෙයක් අපි උනත් මේ කෙළ දහමට අනුව මේ දර්ශනය මතු කළා අරගෙන දේශනා කරනවා ඇත්තට මේ දර්ශනය තුල යතහ භූත ස්වභාවය මනවින් කෙටි වෙලා කෙටි වෙලා පවතිනවා ඒ තුල කිසිම දෝෂයක් නැහැ නමුත් ඒ තරම් ධර්මයක් අහලා ධර්මයක් දන්න මේ පුද්ගල సంతානවල සංසිඳීමක් දකින්නේ ඒ වගේම ලෝකයේ මේ අපි දේශනා කරන ධර්ම දර්ශනාත්මක පැත්ත තබලා තව අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පින්වතුන් නොයෙක් නොයෙක් පරයායන්ගේ මේ ධර්මය පෙන්වනවා. ඒ ධර්මය වුණත් අහලා හැසිරෙන මේ පින්වතුන්ගේ ආධ්‍යාත්මික සංසිඳීමක් පෙනෙන බවකුත් නැහැ. ඉතින් මේ කාරණා ඇයි මෙහෙම වෙන්නේ කියන අදහසක් මට තිබුණා. තියලා පහුගිය කාලවකවානුවේදී මම බොහෝ සෙයින් ධර්ම දේශනා කරන ටිකක් නතර කළා පිටකයක් ළඟ තබාගෙන හොඳට භාවනා කරමින් මේ ප්‍රශ්නේ මොකක්ද කොතනද මෙතන අඩුපාඩුව කොතනද වැරද්ද කියන කාරණාව හෙව්වා. ඉතින් මට බොහොම සතුටුයි මතක් කරන්ට විශේෂයෙන්ම අද වගේ දවසක මේ ලංකාවට බුද්ධ ශාසනය පැමිණි අද වගේ දවසක නැවත සම්බුද්ධ ශාසනය ප්‍රකෘතිමත් වෙන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය තුල තියෙන අඩුව මොකද්ද කියලා හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අන්නේ අඩුව මොකද්ද කියන කාරණාව මම අද පැහැදිලි කරනවා. ඒ හින්දා ඊ타මත්ම වුණාවෙන් ඕනෑ කමෙන් මේ දේශනාව <clears throat> ශ්‍රවණය කරන්ට ශ්‍රවණය කළොත් මේ පින්වතුන්ට මම හිතන්නේ මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න පුළුවන් ditta ධම්ම සුඛ විහරණයක් සැපසේ ditta ධමීම සැපසේ වහසය කරන්න පුළුවන් වටපිටාවක් ගිහි ජීවිතේ වේවා පැවිදි වේවා හදාගන්න පුළුවන් වටිනා ධම් පරයයක් ධර්මයේ අර්ථයක් තේරුම් කරගන්න පුළුවන් වේ. පින්වතුනි විශේෂයෙන්ම මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකාය තුන්වෙනි කාණ්ඩේන සක්කුණග්ගි කියන සූත්‍රය. එතකොට <clears throat> මේ සූත්‍රයේදී පින්වතුනි සක්කුණග්ගි කියලා කියන්නේ මේ උගුස්සෙකුට නැත්නම් ගිජුලි හිමියන්ට. මම ඒ ඒ සූත්‍රයේ අදහස කෙටි කළා කෙටි කළා මතකෙන් දේශනා කරන්නම් එක්තරා අවස්ථාවක කැටකුරුල්ලෙක් අපි වී කුරුල්ලෝ කියලා කියනවා අර කුඹුර වල කැට ඇතුලේ ඉන්න පුංචි කුරුල්ලෝ මෙන්න මේ කුරුල්ලෙක් ගලක් උඩ අවුව තැපතපා ඉන්නකොට අහසින් යන ගිජුලිහිණියෙක් වේගින් ඇවිල්ලා මෙන්න මේ කැට කුරුල්ලව ගහගෙන ගියා ගෙන අරගෙන උඩින් යනවා. යනකොට කැටකුරුල්ල තමන්ටම බනිනවා බැන ගන්නවා ඔබ මම මට සුදුසු නැති තැන හිතපු නිසා මට අයිති තැන මම හිතපු නැති නිසා මට නුසුදුසු තැන හිතපු නිසා මම මේ ගිජුලිහිණිට අහුනේ මෙහි වරද මගේමයි මෙහි අපරාධය මගේමයි කියලා තමන්ටම දොස් කියා ගන්නවා දුකට තමන්ගේ වරදින්ම තමන් දුකටපත් වුණා නේද කියලා දොස් කියා ගන්නවා එතකොට තමන්ගේ බලයේ අධික මහාන් තත්වයෙන් යුක්ත මේ ගිජුලිහිනියා අහනවා මොකද උඹ උඹටම බැනගන්නේ මොකද සාමාන්‍යයෙන් අපිට යම් කිසි කෙනෙක් දුකක් පීඩාවක් හතරදරයක් කළොත් තව කෙනෙක් නිසා දුකක් පීඩාවක් හර්ධකයටපත් වුණොත් පින්වතුනි අපි බනින්නේ බොහෝ වෙලාවට ලෝකේ අපිව පීඩාවටපත් කරන අපිව මරන්න ගහන්ට එන කෙනාටනේ. ඉතින් මරන්න ගෙනෙන උගුස්සට බයින් නැතුව තමන්ටම දැනගන්නේ ඇයි කියලා උගුස්ස ඇහුව කැටකුරුල්ලගෙන්. එතකොට කැටකුරුල්ලා කියනවා මම පියාගෙන් උරුම වෙච්ච මට අයිති භූමියේ ඉන්නේ නැතුව මට නොසුදුසු තැන හිටපු නිසා මට නොසුදුසු තැන මම වාසය කළ නිසායි මම ඔබට අහුනේ ඒ නිසා මෙහි දෝෂය කාගේවත් නෙමේ මගේමයි කියලා මගේමයි කියලා ඊට පස්සේ මේ ගිජුලිහිනියත් මොකද කරන්නේ බොහොම මාන්නෙන් හරි උඹට අයිති ඒ භූමිය මොකක්ද? කුඹුරු වල හාලා කැට නැගපු කැට තියෙන කුඹුරු වල තමයි මට ජීවිතේ දරුවෝ. හරි. එතෙන්ට මම නුඹව ගිහිල්ලා දානවා. ඒ දැම්මත් මම නුඹව අල්ලනවා කියලා බොහොම මාන්නෙන් ගිරියලිනියා කියනවා. එතකොට කැට කුරුල්ලා කියනවා හා කියලා. ඊට පස්සේ ගිජුලි හිමියා මොකද කරන්නේ මේ කැට කුරුල්ලව කැට සහිත කුඹරකට අතහැරලා උඩට යනවා. අර කැට කුරුල්ලා තමන්ගේ ශේස්ත්‍රයනේ, තමන්ට අයිති තැනනේ. එතන තමන්ට ආරක්ෂා වෙන්න තැනක් හොඳට බලාගෙන කැටයක් උඩට නැගලා ගිජුලිහිණියට කියනවා හරි දැන් ඇවිල්ලා මාව අල්ලන්න කියලා. ඊට පස්සේ ගිජුලිහිණියා මොකද කරන්නේ? තමන්ගේ බලේ මහාන් තත්වයෙන් මම ඕනම තැනක හිටියත් උඹ අල්ලනවා කියන අදහසින් වේගෙන් පියාඹල මේ කැටකුරුල්ල ගාවට එන්න ආවා. ගිජුලිහිණිය බොහෝ දුරක් ආවා කියලා දකිනකොටම කැටකුරුල්ල මොකද කරන්නේ? අර තමන්ගේ ඒ වාසස්ථානයේ කැටයක් ඇතුළට හිමීන් රිංගගත්තා. කැටකුරුල්ල අල්ල ගන්න ආපු ගිජුලිහිණියව කැටකුරුල්ල වල්ල ගන්න බැරුව එහෙම ආපු වේගෙන් බිම ඇනිලා ලය පැලිලා එහෙමම මැරුණා කියලා පෙන්වනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහන්නේ පෙර වූවක් කියමි කියලා පෙර වෙච්ච සිද්ධියක් මේ පෙන්වන්නේ. එතකොට එතෙන්දී ඒක උපමා කරලා පෙන්වනවා මහණෙනි තමුන්ට අයිති නැති තමුන්ට අගෝචර අනුන්ට අයත් භූමි භාගයේ හැසිරෙච්ච නිසායි කැටකුරුල්ලා අර ගිජුලිනේට අහු වුණේ. ඒ වගේ මහණෙනි තස්මාතිය භික්කවේ මා අගෝචරේ චරිත පරවිසෙයි ඒ හින්දා මහණෙනි තමන්ට අගෝචර වූ අනුන්ට අයත් විශේෂ හැසිරෙන්න එපා මේ මා චරිත අගෝචරේ පරවිසෙයි අනුන්ට අයත් භූමියේ ප්‍රදේශයේ හැසිරෙන්න එපා අගෝචරේ චරිත භික්කවේ පරවිසෙයි මහණෙනි අනුන්ට අයත් වූ අගෝචර භූමියේ හැසිරුණොත් ලංචති මාරෝ ඕතාරං ලංචති මාරෝ ආරම්මන මහණෙනි මාරයා අරමුණු ලබනවා මාරයට උබලව පේනවා මාරයට උබල ගාවට එන්නේ ඉඩ තියෙනවා ඒ කියන්නේ ජරා මරණයෙන් උබල කවදාවත් මිදෙන්නේ නැහැ කියලා පෙන්නනවා මහණෙනි අර කැටකුරුලට ගෝචර වෙච්ච අගෝචරේ වගේ මහණෙනි නුඹලට අගෝචරය මොකක්ද? වික්ෂුවකට එහෙම නැත්නම් නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ ශාසනයේ ඉන්න කෙනෙකුට අගෝචරය මොකක්ද? අගෝචරය Tamanta අගෝචර පරවිසය අනුන්ට අයත් වූ ප්‍රදේශය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මානෙනේ ඇහෙන් දතිය යුතු මන වඩන ප්‍රිය වූ මනාපෝ කාමයේ ඇති කරන්නට පුළුවන් රූප තියෙනවා. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා මෙන්න මේ පංචකාම ගුණ ටික නැත්තම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ ධර්මතා ටිකේ අපි වාසය කරනවා නම් ඒව ඇසුරු කරගෙන ජීවත් වෙනවා නම් එතකොට දැන් කැමැත්ත හෝ අකමැත්ත හෝ කතාව පැත්තකින් තැබේවා. පරවිසේ අගෝචර භූමියම තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ කාමය ඇතිකරන්ට හිත වූ පංචකාම ගුණ ධර්මයන් කෙරෙහි වාසය කරන කමම බැලුවා අගෝචරය කියලා. මෙන්න මේක හිතියොත් මායя අපි කෙරෙහි අරමුණක් ලබනවා මායя අපි කෙරේ අවකාශයක් ලබනවා. ඒ කියන්නේ මායයට අපිව පේනවා අපිට මායාව පේන්නේ ඒ මායානුව යන්නටම වෙනවා. එතකොට ජරා මරණ දුකින් නොමිදෙනවා කියන කාරණාවයි පින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ගෝචරේ වික්‍රේ චරිත පෙත්තිවිසේ. එතකොට මහණෙනි සිය පියාගෙන් උරුම වෙච්ච ගෝචරය භූමිය හැසිරෙන්න. මහණෙනි නුඹලට පියාගෙන් උරුම වෙච්ච ගෝචර භූමිය මොකක්ද? මේ සතර සතිපට්ඨානය කියලා පෙන්නවා. මේකෙදි මේ පෙන්නන ධහමෙදි අතිශය වටිනා ඉතාමත් ශ්‍රේෂ්ඨාර්ථයක් තියෙනවා අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම අද දවසේදී නිවන් මඟ වැරදිලා තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ අද මං පෙන්වන මේ ටික ඉතාමත්ම හොඳට අහලා තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මම විස්තර කරනවා. එතකොට භික්ෂුවකට නැත්නම් නිවන් දකින්ට සුදුසු කෙනෙකුට ගෝචර භූමිය මොකක්ද? පියාසතු ඉඩම මොකක්ද? මෙන්න මේ සතර සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානයේ වාසය කරනකොට මාරයා න ලංචති උතාරන්න ලංචති ආරම්මන මාරයා ඉඩක් ලබන්නේ නැහැ මාරයා නුඹල කෙරෙහි අරමුණක් ලබන්නේ නැහැ කියලා පෙන්නනවා ඒ කියන්නේ මාරයාගේ නොදැක්මට යනවා ජරා මරණයෙන් මිදෙනවා අජරාමර වෙනවා නිවන් දකින්නවා කියන කාරණාව පෙන්වනවා හරි එතකොට මේ සතර සතිපට්ඨානය වඩන්ත කලින් සතර සතිපට්ඨානය වඩන්නේ කොහොමද? ඒක වඩන්නේ ඇයි කියන කාරණාව මම අද දවසේදී බොහෝම කෙටියෙන් ටිකක් මතක් කරන්නම් වෙනදටත් අපි මතක් කරලා තියෙනවා. මොකද සතර සතිපට්ඨානය කියලා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයටයි ධර්මතාවයක්. එතකොට එයා ඒ දුක නැති කරන මාර්ගය වඩන්ට කලින් එයා දුක කියන්නේ මොකක්ද? දුක ඇති වෙන හේතුව මොකක්ද? ඒ හේතුව නැතිකලොත් දුක නැති වෙනවා නැති වෙන්නේ කියලා දැනගෙන දැකලා තමයි මාර්ගය කියන එක පුරන්නේ වඩන්නේ. අපි කෙටියෙන් අද දවසේදී පොඩ්ඩක් මතක් කරමු මේ සතිපට්ඨාන භාවනාව නැසිනම් සතිපට්ඨානෙ වඩන්ට හේතුපාදක වෙන්නේ ඇයි අපිට සතර සතිපට්ඨානෙ වාසය කරන්න ඕනේ වඩන්නේ කියන එක මගේ දේශනාවේ මූලික හරය මෙතන නෙමෙයි අද ඕගොල්ලන්ට විශේෂයෙන් බර කළා විශේෂ නිමිත්තක් කොට පනවන කොටසක් තියෙනවා මේ ටික මතක තියාගන්න අවශ්‍ය නැහැ. නමුත් දැනුමට තියාගන්න මම මේ ටික පෙන්වන්නම්. අවශ්‍යම කොටසක් තියෙයි. අන්න ඒ ටිකට හොඳට සිහිය යොමු කළා. තේරුම් අරගන්නට ඕනේ ඒ තුල තමයි අපිට හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ ටිකත් අවශ්‍ය නැතුව නෙමෙයි මේක නුවණින් දත යුතුයි මේ කොටස. අපි හොඳයි. කෙටියෙන් බලමු බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉපදීම කියන්නේද දුකක්. ලෙඩවීමද දුකක්. මහලු බවද මරණයද අප්‍රියංහායක් වූ ප්‍රියංගෙන් වීම කැමැති බලාපොරොත්තු වන දේ නොලැබීමද දුකක්. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඈ පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා පෙන්වනවා. ඒ පෙන්නකොට පින්වත්තුනේ මෙන්න මෙතේදී අපිට විශේෂයෙන් නෝනයන්ට උනේ තව හොඳ කාරණාවක් තියෙනවා. තමන් නොදන්නා වූ නොදක්නා වූ තමන්ට පරිබාහිර ලෝකේ තියෙන පංච උපාදාන පංච උපාදාන ස්කන්ධයක් දකින්න එපා. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ පංච කියන්නේ පහයි උපාදාන ස්කන්ධ කියලා කියන්නේ උපාදානයේ හිත වූ ස්කන්ධය දුකක්. උපාදානයට හිත වූ රූපය, වේදනාව, සංඥාව, චේතනාව, චිත්තය නැත්නම් විඥානයේ දුකක්. එතකොට උපාදානයට හිත වූ ස්කන්ධය දුකක් උපාදාන කන්ද දුක්ඛ. ඒකෙන් මතක් කරන්නේ තමන්ගෙන් පරිබාහිර දෙයක් දකින්න එපා බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ ලෝකයකටයි ධර්ම දේශනා කරන්නේ කෙනා කෙනා දත යුතුයි කෙනා කෙනා තමන් තමන්ව දත යුතුයි. තමන් තමන්ටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙනා කෙනාටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනොත් තම තමන්ගේ උපාදානයට හසු ස්කන්ධය දුක කොට දකින්න. අපි උපමාවක් කළොත් අපි කියමු කන බොන බත් පාන් කව්පි මුං ඇට කියලා අනාත්ම වූ ආහාරයකින් හැදෙන කෙස්ලොම් නියදස්සම් මස්නහර කියලා කුණුපු කොටස් ටිකකින් යුක්ත. තව පැත්තෙන් ගත්තාම පඨවි ධාතුව හා සමාන කෙස්ලොම් නියදත්තිය සම් කියන තද ගතියෙන් යුක්ත කොටස් තියෙන ආපෝ ස්වභාවයේ ජලයේ ස්වභාවයෙන් බඳු පිච්චෙන් සැරවලේ දහදිය තියෙන කනබුන ආහාරයෙන් හැදුණු අනාත්මෝ සතර මහා ධාතු රූපമിതിයක් ඇස් ඉදිරි පිටට එනකොට මට අම්මා කියලා හිතෙනවා මට අම්මා කියලා පේනවා එතකොට රූපය කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි උන රූපස්කන්ධය ඒ රූපය මට අත්වාද උපාදානය කියන්නේ ඒ රූපයේ සත්‍යය කියන හැඟීම මට පේනවා කාම උපාදානය කියන්නේ ඒ මගේ අම්මා කියලා පේනවා. ඒ රූපය අම්මා හැටියට පෙන්වනකම මගේ මනසේ තියෙන කාම උපාදානය ඒ රූපේ තව සත්‍යයක් හැටියට පෙන්වනකම අත්වාද උපාදානය තවත් කර්මානුරූපව පැමිණි සත්‍යයක් ඒ කියලා හැඟීමක් මට තියෙනවා ඒ දිට්ඨි උපාදානය. එතකොට ඒ රූපය පුද්ගලයේ කරලා අම්මා කරලා පෙන්නන කම තමයි මංගාව තියෙන උපාදානය. මගේ උපාදානෙට හසු වෙච්ච ඒ රූපය මට දුකක් කියනවා. අපි ඕක මෙහෙම පරේෂණය කරමුකෝ දැන් ඔහොම කිව්වත් අපිට පේන්නේ අපි කියමු ඔය රූපයම ඔය රූපයම කණ්ණාඩියක හරි ටීවී එකක හරි තිබුණොත් ටීවී එක දිහා බලනකොටත් ඒ රූපේ දකිනකොට මට හිතේ මට පෙනේ අම්මා වගේ. මම ඒ රූපේ දිහා බලයි ආ අම්මා මේ මෙතන ඉන්නේ කියලා. ඒ රූපේ දිහා මම අම්මා කියලා බැලුවට ඒ රූපේ අම්මා කියලා මට පෙනුනට හොඳට තේරෙනවා ටීවී එක ඇතුලේ අර වීදුරුව ඇතුලේ එහෙම පුද්ගලයෙක් නැහැ බලන්න පුද්ග අන්න ඒ වගේ තැනකට තබලා බැලුවම හොඳට පේනවා පුද්ගලයක් නොවන රූපයක් තියෙන්නේ ඒ පුද්ගලයක් නොවන රූපය ඇස් ඉදිරි පිටට එනකොට පුද්ගලයෙක් හැටියට පෙනෙන මගේ උපාදානයට හසුර දැන් ටීවී එකේ තියෙන ඒ රූපයද ඒ රූපය බලන්න මට අම්මා වගේ පේන්නේ ඒ රූපේ අම්මා වගේ පෙනෙන අම්මා කියලා ඒ රූපේ දිහා බලන ගතිය තියෙන්නේ මංගාව මගේ උපාදානයට හසු වෙච්ච රූපය තමයි අර ටීවී එකේ තියෙන්නේ ඒ විදිහමයි ටීවී එකේ තියෙනවා වගේම අපිට ඒ වගේ අරමුණකට දාලා බලන්න උනේ මේ කන බොන ආහාරයෙන් හැදෙන කර්මජ රූපයේ පැත්තට පැත්තේ අනාත්මයි නමුත් ඒකෙදි බැලුවට පේන්නේ නැහැ අම්මම වගේ පේන්නේ. එතකොට එහෙනම් එතන අර ටීවී එකේ වගේ කන බොන ආහාරෙන් හැදුණු කුණුපු කොටස් ටිකක් ඕ නැත්තම් සතර මහා ධාතු රූපයක් තියෙනවා. ඒ රූපේ දකිනකොටම මට අම්මා කියලා පේනවා මරුන් අම්මා කියලා බලනවා. එතකොට මම ඒ රූපය උපාදාන වශයෙන් අරගෙන තියනවා පුද්ගලයෙක් සත්වෙක් අම්මා කියලා. අනේ මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධය දුක. මොකක් නිසාද මට අම්මා කියලා පෙනෙන රූපය කැඩෙනකොට බිඳෙනකොට වෙනස් වෙනකොට මට දුක එනවා අඬන්න විලාප දෙන්න වෙනවා ඒ වගේ කෙනා කෙනා දකින්ද ඔබට ප්‍රියමනාප දරුවෙක් ඉන්නවා කියලා හිතන්නකො ඔබට හිතෙන්නේ දරුවමයි කියලානේ. එතනත් කන බොන බත් පාන් කව්පි මුං ඇට වගේ කන බොන ආහාරයෙන් ඒ රූපේ හැදෙන්නේ. ඒ රූපේ තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර පුද්ගල නොවන කොටස් 32ක්. ධාතු වශයෙන් ගත්තොත් කෙස්ලොම් නියදත් කියන්නේ පඨවි ධාතුවට සමානයි. පිච්චෙන් සරව කියන්නේ ආපෝ ධාතුවට සමානයි. උස්නේ තේජෝ ධාතුවමයි. වායෝ ඒ ශරීරයේ තියෙන වායතයත් බාහිර වාතයත් සමානවමයි. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපമിതിය ඇස් ඉදිරි පිටට එනකොට ඔබට පේන්නෙම දරුවා වගේ. ඔබ ඒ දිහා බලන්නෙම දරුවා වගේ. එතකොට දරුවා කියලා පෙනෙන කම ඔබේ මනසේ තියෙන ඒක ඔබේ කාමෝපාදානය. ඒද සත්වයේ පුද්ගලයෙක් කියලා හිතනකම අත්වාද උපාදානයි. ඔබගේ උපාදානයට හසු රූපය තමයි අර කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපය. දැන් ඔබට අනාත්මය පේන්නේ ඔබ උපාදාන වශයෙන් ඒ රූපය අරගෙන ඔබේ උපාදානයට හසු වෙලා. උපාදාන කන්ද දුක්ඛ ඒ ඔබේ උපාදානට හසු වෙච්ච රූපේ දුක. ඒ රූපේ කැඩුනොත්, බිඳුනොත්, වෙනස් වුනොත් ඔබට දරුවා ලෙඩ වෙලා දරුවා මේ මැරුණා කියලා එතකොට දරුවට හානියක් වුණා කියලා තමයි පේන්නේ. එතකොට ඔබට ප්‍රිය විප්‍රයෝග දුක් දුක එනවා මගේ ප්‍රියමනාප දරුව නැති වෙච්ච දුක. එතකොට තව කවුරු හරි දෙයක් අනවශ්‍ය දෙයක් කළොත් කිව්වොත් අක්‍රිය සංපයෝග දුක් එතකොට අකමැති දේවල් ලැබීමේ දුක ලැබෙන්න පුළුවන්. එතකොට හොඳට බලන්න රූපය තමයි එකම කෙනා කෙනා තමන්ම දකින්න ඕනේ. තමන්ගේ උපාදානට හසු වෙච්ච රූපය වෙනස් වෙන දවසට මගේ ගෙදර කැඩුනා වාහනේ කැඩුනා මගේ සල්ලි නැති වුණා මගේ දරුවා නැති වුණා කියලා තමයි පේන්නේ අපිට. එතකොට දුකට හේතුව තණ්හා උපාදානයි. අර රූපේ දරුවා කළා අම්මා කළා මිල මුදල් කළා පෙන්නපු අපේ මනසේ තියෙන ගතියට තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. ඔක තමයි දුකට හේතුව. තණ්හා උපාදානේ නැති වුණොත් දුක නැති වෙනවා. ඇහෙන් ඒ රූපේ බලනකොට මේ මගේ දරුවා කියලා ඔබට පෙනෙන්නේ නැත්තම් ඔබ ඒ දිහා දරුවා කියලා බලන්න පුළුවන්කමක් ඔබේ මනසට නැත්තම් මේ මගේ අම්මා කියලා ඒක බලනකොට පෙනෙන්නේ නැත්තම් ආ හිත හිතා ගන්නව නෙවෙයි පෙනෙන්නේ නැත්තම් ගෙවල් දොරවල් රන් රෙදි මුතුමැණික් වටිනවා කියන එක ඔබතුමාට පෙනෙන්නේ නැත්තම් ඔබතුමාට ඔබ සියලු මේ සියලු දෙනාට පෙනෙන්නේ නැත්තම් ඔබත් ඒ විදිහා බලන්න නිමිති නැත්තම් ඔන්න ඒ වස්තු ටික විපරිණාම වුණාට ඔයගලන්ට දුක එන්නේ. එතකොට ඒ වස්තුව දකිනකොට අම්මා තාත්තා දුව පුතා කියලා Tamanට පේන්නේ නැත්නම් ඒ වස්තුව කැඩුණා බිඳුනහම නැති වෙච්ච දවසට දරුවා මල මව මල දුක විඳින්න වෙන්නේ නැහැ. ඒතකොට හොඳට එක දෙයක් මතක තියාගන්න ඕනේ. උපාදානයේ හිත ස්කන්ධය පරිහරණය කරනකම් අම්මා දුව පුතා කියලා පේනවාමයි. එතකොට ඒ රූපේ දකිනකොට තණ්හා උපාදාන නැති වුණොත් නම් උපාදාන ස්කන්ධය කෙරෙහි තණ්හා උපාදාන කියන කෙලෙස්ය තමන්ගේ නැති වුණොත් විතරයි දුක එන්නේ නැත්තේ. භවය හැදෙන්නේ නැහැ, ඉපදීම ජරා මරණ එන්නේ නැහැ. එහෙනම් අපිට රූපයේ දිහා බලනකොට ඒ රූපේ සත්‍යයේ පුද්ගලයේ නැත්නම් ඒ රූපේ වටිනවා, ඒ රූපේ අම්මා, ඒ රූපේ දරුවා කියලා පෙනෙන කම මගේ මනසේ නොවෙන්න නම් රූපේ ඇත්ත ඇති හැටි මත පේන්න වෙනවා. එහෙම රූපේ ඇත්ත ඇති හැටි පෙනෙන්නේ නැතුව මේ ඉන්න විදිහටම ඇහෙන් රූපේ බැලුවොත් දරුවා කියන අදහස අම්මා කියන අදහස එනක වළක්වන්න බෑ. එතකොට දරුවා අම්මා කියන අදහස ආවොත් ඒක රූපෙට තමල දුක් විඳිනක නවත්තන්නත් බෑ. එතකොට එහෙමනම් පින්වතුනි එහෙමනම් ඒ රූපය දකින්නකොට මේ දරුවා කියලා මට පෙනෙන්නේම නැත්තම් ඒ රූපය ටීවී එකේ තිබුණත් සත්ත්ව පුද්ගල නොවන වර්ණ රූපයක් චිත්‍රයක් ටීවී එකේ තියෙනවා කියලා පෙනුනොත් මිසක ඒ රූපේ දරුවා කියන හැඟීමක් දසනයක්වත් මගේ හිතේ නැත්තම් අනාත්ම චක්කුන් අනත්ත රූපානත්ත ඇහැ අනාත්මයි රූපය අනාත්මයි කියලා හොඳට පෙනෙනවා නම් අන්න ඒ පෙනෙනවා නම් විතරයි අපිට මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැති වෙන්නේ. අන්න එහෙම නැතිනම් තමයි දුක නැති වෙන්නේ. එහෙනම් දැන් අපිට දුක ඇති කරන තණ්හා උපාදාන කියන කෙලෙසිය නැති වෙන්න නම් ඒ තණ්හා උපාදානය ඇති වෙන්න හේතු වෙන ස්කන්ධ ටික පිරිසිඳ දකින්න වෙනවා. ඒ කියන්නේ දුක දුක පිරිසිඳ දකින්න වෙනවා. අපිට දුක ආපු ස්කන්ධ ටික පිරිසිදු දකින්න වෙනවා. එහෙම පිරිසිදු දැක්කොත් තමයි සමුදය නැත්නම් තණ්හාව ප්‍රහාණය වෙන්නේ. එහෙම ප්‍රහාණය වුණොත් තමයි ඒ කෙලෙස් ටික නිසා අම්මා තාත්තා දුව පුතා කියලා අපි දුක් විඳනන් ඒ දුක නිරුද්ධ වෙන්නේ. එහෙනම් ඒ දුක නිරුද්ධ කරන්න නම් ඒ කෙලෙස් ප්‍රහාණය වෙන්න ඕනේ කෙලෙස් ප්‍රහාණය වෙන්න නම් ස්කන්ධ ටිකේ සත්‍ය දකින්න ඕනේ කියන සිද්ධියක් තියෙනවා ඒ චතුරාර්ය සත්‍යයේ. ඒක තමයි සම්මාදිට්ඨිය. ඊට පස්සේ ඇහැ ඇහැට පෙනෙන රූපේ කන කනට ඇහෙන ශබ්දය කියන මේ උපාදාන ස්කන්ධය පිරිසිඳ දකින්න නම් හොඳ චිත්ත සමාධියක් ඕනේ. ඒකයි සම්මාදිට්ඨියට ඕනේ මොකද්ද? සමාධියක් ඕනේ. හොඳේ චිත්ත ඒකග්ගතාවයක් ඒවනේ. ගැඹුරු චිත්ත සමාධියකට තමයි ඒ ටික ඒ ඇත්ත ඇති හැටි පෙනෙන්නේ. අනාත්මෝදේ අනාත්මයි දුක්ඛෝදේ දුකයි අසුභයේ උදේ අසුභයි කියලා. මේ අනිත්‍ය උදේ අනිත්‍යයි කියලා පෙනෙන්නේ සමාධිගත මනසට ගැඹුරු චිත්ත සමාධියට. ගැඹුරු චිත්ත සමාධියක් ලබන්ට නම් කායික වාචික සංවරයක් ඕන වෙනවා. අපි දුක දැකලා පංච උපාදානස්කන්ධයේ දුක දුකට හේතුව මේ තණ්හාව මේ තණ්හාව නැති වුණොත් තමයි දුක නැති කරන්න පුළුවන් එහෙනම් තණ්හාව නැති වෙන්න නම් මේ තණ්හාව උපදින්න පුළුවන් වස්තු ටිකේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. කෙටි කරලා කෙටි කරලා ගත්තාම. ඇත්ත දකින්න නම් සමාධියක් තියෙන්න ඕනේ සමාධියක් ඇති වෙන්න නම් සීලයක පිහිටන්න ඕනේ කියලා මෙන්න මේක තමයි දුක් නැති කරන ප්‍රතිපදාව කියලා දන්නවා එතකොට ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා එතකොට ඔන්න බලන්න එතනදී අපිට උත්තරයක් ආවා දුක ඇති කරන හේතුව ඌ තණ්හා උපාදාන කියන කෙලෙසේ අර රූපේ දරුවා කළා අම්මා කළා පෙන්නන කම නැති වෙන්න නම් ඇස් ඉදිරි පිටට එන රූපය මට පේන්න ඕනේ හිතනවා නෙමෙයි හිතනවා නෙමෙයි ඇහින් මෙහෙම බලනකොට ඉබේමනේ මට අම්මා කියලා පේන්නේ ප්‍රාර්ථනාවක් ඕනේ නෑ. ඉබේමනේ මට දරුවා කියලා පේන්නේ. පේන හින්දානේ අපි දරුවා හැටියට හිතින් කින් කින් කරන්නේ. එහෙනම් මට මෙහෙම බලනකොට දරුවා හැටියට පේන්නේ නෑ අම්මා හැටියට පේන්නේ නෑ පේන්නේ නැත්තේ නිකන් නෙමෙයි මට පේනවා දහතු හැටියට මට පේනවා අනාත්ම හැටියට මට පේනවා ඒ රූපේ අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට අසුභ හැටියට පෙනෙනවා. ඒ රූපය කියන්නේ දුකක් කියලා පෙනෙනවා. දුකක් හැටියට රූපය පිළිසින දකින්නවා මිසක දකින්නකොට කෙනා කියන අදහස නෑ මට ඒක දුක. ඒ රූපය අනාත්මයි කියන එක පෙනෙනවා. එතකොට පෙනෙනවා කියලාකට හිතන්නවත් අවශ්‍ය නෑ. මෙහෙම බලනකොටම පෙනෙනවා. පාරේ සතෙක් ජරා කරලා තියෙන එකක් වමනේ ටිකක් දැක්කොත් බලනකොටම මෙහෙම කළා පිළිකුල් බව පෙනෙනවා නේද? ඒ හින්දානේ අපි වැරදිලාවත් සාක්කුවේ දාගන්නේ නැත්තේ. ඇයි අසුබ බව හිත හිතා ඉන්නේ නැහැ. මේ වමනේ ටිකක් අසුචි පිළිකුල් දිගදයි ගන්න හොඳ නෑ නේද කියලා හිතන්න ඕනේ නැහැ. බලනකොටම පේනවා. ඒකට කියන්නේ පේනවා. පේනකොට අසහිය නැහැ. නමුත් දැන් මේ අරමුණේ අපිට අසුචි බව, පිළිකුල් බව, අනාත්ම බව පේන්නේ නැහැ. දරුවා කියලා පේන්නේ අම්මා කියලා පේන්නේ. ඒ පේන කෙලෙසියට තමයි දුක ගෙනත් දුන්නේ. ඒ පේනකම අයින් වෙන්න නම් මට රූපය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, අසුම දෙයක් කියලා පෙනෙන්න ඕනේ. පෙනෙනවා කියන ticket ප්‍රාර්ථනාවක්වත් ඕනේ නැහැ චිත්ත සමාධිය තියෙනකොට. චිත්ත සමාධිය ඇති කරගන්න බීම තමයි සීලය. ඔන්න දැන් මම අරගෙන ආවේ දුක පෙන්නලා දුක ඇතිවීම පෙන්නලා දුක නැතිවීම පෙන්නලා දුක නැති කරන මාර්ගයට. දැන් තමයි මම අද කතා කරන ධර්මදේශනාවේ සුවිශේෂී තැනට එන්නේ. ගොඩාක් දෙනෙක් මේ ටික ඕන තරම් කතා කරලා ඇති ඕන තරම් බණ අහලා ඇති චතුරාර්ය සත්‍ය කටපාඩමින් හිතන්න කියන්නත් පුළුවන් ඇති ඒත් අනාත්මේ මනස පිහිටලා පංච උපාදාන කන්ද දුක්ඛ කියලා දුක පිළිසින දකින්නවා කියන තැනට මනස අපිට ගන්න බැරි වෙලා. ඒකයි රහතුන්ගෙන් හිස් වෙලා තියෙන්නේ. ඒක මම එක සිද්ධියක් පෙන්වන්න. එතකොට ඕගලන්ට තේරෙයි අනේ මෙච්චර මෝඩකම මෙච්චර වැරදීමක් අපි තුල තියෙද්දී රහත් වුණා නම් දුක නිවුණනන්නේ පුදුමේ කියලා හිතේ. මේ අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා මේ ධහමම අහලා ප්‍රතිපත්තිය හැසිරෙච්ච කටි අය නොබෝ දවසක විශේෂණයකටපත් වුණා නම් අදත් අපි මේ ධහමම අහලා කොච්චර යෙදුනත් කොච්චර යෙදුනත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ රහත් වීම පැත්තකින් තබන්ටකො ගත වෙන ජීවිතයේ දහමකින් දහමකින් තමන්ගේ මනසේ සිසිල්ලසකින් ජීවත් වෙන්න ලැබුණු බවක්වත් පේන්න තියනවලුයිනේ. එතකොට එහෙනම් ඒකට හේතුව මොකක්ද? එදා මේ ධම්මහල ප්‍රතිපත්තිය හැසිරුණ හැම කෙනෙක්ම නබෝ දවසකින් ආධ්‍යාත්මික සංසිද්ධීමකට ආවනම් අද එහෙම ලැබෙන්නේ නැත්තම් මොකද්ද ඒකට හේතුව? කොතනද ඒ අඩුපාඩුව කියන කම තමයි මමත් ගොඩාක්ල් හෙව්වේ ඇත්තටම සතුටු වීමට. ඒ අපි හැමෝටම මේ අපිට බනහන ඔබටත් මටත් විතරක් සමස්ත ලංකාවාසීන් විතරක් නෙමෙයි සමස්ත ලෝකවාසීන්ට මට පේනවා මෙන්න මේ ටික වැරදිලා. අන්න අතන රහතන් වහන්සේලා ඉන්නවා අන්න ආරාය මාර්ගවලාභී කියලා කතා කළාට රහත්ුනේ කොහොමද කියන පුදුමයක් එයි මේ ධර්ම වැරදීම වැරදුණු තැන ලෙහෙල බලනකොට හොඳයි අපි එහෙනම් පොඩ්ඩක් බලමු මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන මාවත මොකක්ද කියලා ඇත්තට මම මේ අද දවසේදී පෙන්වන දහම් ක්‍රමය කරුණු කාරණා තේරෙන පොඩි දරුවෙක් හරි හත්වැනි දරුවෙක් හරි අකණ්ඩව මේ පෙන්වන ටික කළොත් නොබෝ දවසක නිදුකින් සුවසේ නිවන් පුරයට පැමිණෙනවා. එනිසා අපි මේ සුවිශේෂී වූ පොහොය දවසේ ඒ සුවිශේෂී වූ මුළු සමස්ත බුද්ධ ශාසනයට මිතාමත් වැදගත් වෙන ඒ පණිවිඩය මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. හරි. ඒ පණිවිඩය තමයි අපි කවුරුත් දන්නවා සීලයක අපි දැන් පිළිහිලා තියෙනවානේ. මෙන්න මේ අඩුපාඩුව මෙන්න මේ වැරද්ද තියෙන පින්වතුනි සතර සතිපට්ඨානේ වඩන තැන. සතර සතිපට්ඨානේ වඩන තැන. අපි දැක්කා අර දුක පිරිසිදු දකින්න නම් චිත්ත සමාධියක් තියෙන්නට ඕනේ. සමාධියක් ඇති කරගන්නට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ත්‍රි ශික්ෂාව ශික්ෂා තුනක් තියෙනවානේ. ඒකේ සම්මා දිට්ඨිය දිට්ඨියට අනුව මෙනෙහි කරන එක සම්මා දිට්ඨි සංකප්ප දෙකයි ප්‍රඥාවට. සමාධියට අයිති මොකද්ද? වායාම සති සමාධි. උත්සාහයෙන් සතර සතිපට්ඨානෙ වැඩිමේ හිත සමාධි වෙනවා. වාචා කම්මන්තා ජීව කියන ධර්මතා තුන සීලයට. එතකොට අපි ගිහි පින්වතුන් හැටියට පංච සීලයේ හෝ පිළිතනවා නම් ආජීවස්ථාම ආජීවස්තමක සීලය හෝ පිළිටනවා නම් උපෝසතස්ඨාංග සීලය හෝ පිළිටනවා නම් එපමණකින් සීලයක පිළිටිය වෙනවා. ස්වාමීන් වහන්සේලාට නම් සාමනීර දස සීලය හෝ උපසම්පදා සීලය ඒ කැමැති සීලයක පිළිටන්න පුළුවන් එපමණකින් කායික වාචික සංවරයට පැමිණෙනවා. ඒම සීලයක පිළිටලා සීලේ වාසය කරගෙන එයා මොකද කරන්න ඕනේ? සත්තර සතිපට්ඨානය වඩන්න ඕනේ. මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා කියන තැන පින්වතුනි අපි වෙනදට දැනගෙන හිටියට වඩා වෙනත් වූ සිද්ධියක්. මෙන්න මෙතන තමයි මේ ප්‍රතිපදාවේ අඩුව. මෙන්න මෙතන තමයි අද දවසේදී ප්‍රශ්නේ ලෙහෙන්නට ඕනේ. අපි ගොඩාක් වෙලාවට හිතන්නේ චතුරාර්ය සත්‍ය පැත්ත දර්ශනයේ ගොඩක් අඩුවක් ඇති කියලා. දර්ශනයේ ලෙහා ගන්නට නිබර කර ගන්නට ඕනේ පැතිකඩවල් කරුණු කාරණා නැතුව නෙවෙයි තියනවා. නමුත් ඒ පැත්තේ කරුණු කාරණා බොහෝසෙන් අපි ලෙහාගෙන නිබර කරගෙන නිවැරදි ඉලක්කයකට අරගෙන තියනවා. ඒත් ඒ දර්ශනය අපේ ජීවිතය එළඹ සිටින උදාහරණයක් හැටියට මෙහෙම කළා මම රූපෙ දිහා බලනකොට තාම අම්මා කියලාමයි පේන්නේ. එතකොට අම්මා ළඩ වෙලා අම්මා මැරුණා කියන දුක විඳින්න වෙනවා. මම කොච්චර බන දැක්කා දැනගත්තත් මගේ උපාදානයේ හසු ස්කන්ධේ විතරනාම වෙනකොට දුක වෙන මට්ටමකයි තියෙන්නේ. ඒ රූපය උපාදාන වශයෙන් නොගෙන මගේ හිත මිදිලා නැහැ. ඒ රූපය ඇත්ත දකිනකම මං තුල එළඹ සිටින්නේ අපි දන්නවා චක්කුන් අනත්ත රූප අනත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් ඒ රූපේ දිහා බලනකොට ආත්මයි කියලා තාම පෙනෙන්නේ බණ ඇහුවට. මේ ශරීරය දිහා බැලුවට මම්ම බැලුවත් මේ මම කියලා නම් පෙනෙන්නේ. අපිට අනාත්මයි කියලා දුන්නට අනාත්මය පෙන්නේ ආත්මයි. එහෙනම් අපි අඩුව තියෙන්නේ අපි හැමෝටම එතන නෙමෙයි මෙන්න මේ සත්‍යපත්‍රාණය කියන තැන. මෙන්න මෙතනදී මෙන්න මේ කාරණාවෙන් හොඳට තේරුම් ගන්නට මම අර සකුණ සූත්‍රය මතක් කළේ මහණෙනි තමන්ට අයිති නැති අගෝචරේ භික්කවේ චරිත පරවිසේ තමන්ට ගෝචරත් නැති තමන්ට ගැළපෙන්නේ නැති අනුන්ට අය භූමිය හැටියට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ගන්නවා එතකොට ගෝචරේ වික්‍රේ චරිත චරිත පෙත්විසේ මහන්නේ පියාගෙන් අයිතු ගෝචරේ හැසිරෙන්න කියලා කාය වේදනා චිත්ත ධම්ම කායනුපස්සන වේදනාපස්සන චිත්තනුපස්සන ධම්මානුපස්සන කියලා සතර සතිපට්ඨානයක් වෙනවා මේ සතර සතිපට්ඨානය කියන්නේ පින්වතුනි අපි අද දවසේ දන්න විදිහට තව එක භාවනාවක් එහෙම නෙමෙයි. මේ සතර සතිපට්ඨානය කියන්නේ ඒ අවස්ථාවට කුණුප වශයෙන් ධාතු වශයෙන් කය දිහා බලාගෙන මෙනෙහි කරන සිද්ධියක් එහෙම නෙමෙයි. මේ සතර සතිපට්ඨානය කියන්නේ පින්වතුනි මායයට අහුවෙන්නේ නැතුව හැඟවිලා ජීවත් වෙන්න වෙනම පොළවක්. මේ සතර සතිපට්ඨානය හඳුනා ගන්නට වාසය කරන බිමක් හැටියට වාසය කරන පොළොවක් හැටියට සතිපට්ඨානය කියලා කියන්නේ මේ ලෝකේ කිසිම තැනකට කිසිම කෙනෙකුට අයිති නැති එතන වාසය කරන කෙනා ලෝකෙන් අයින් කළ නිවන පිණිසම අරගෙන යන තව එක පොළවක් අපි මෙහෙම කතා කළොත් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන හයයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන හයයි දෙකට 12 ආයතනය කියනවා. ওই තුල පංච උපාදාන ස්කන්ධයක් 12 ආයතනයක් තුල හැසිරෙන කමට කියනවා කාමවචරය කියලා. කාම භූමිය කියලා. කාමය කියන ලෝකයට පොළවෝ ඔය ආයතන 12. ඔකට තමයි කාම භූමිය කියන්නේ. ඇහත් රූපයත් කන ශබ්දයත් මනසත් ධර්මාරම්මනත් කියන ආධ්‍යාත්මික ආයතන තුනයි බාහිර ආයතන තුනයි කියන මෙන්න මේ ආයතන හයේ එද උපාදානස්කන්ධ වශයෙන් පහක් දෙව පංච උපාදානස්කන්ධේ මෙන්න මේ ආයතන හයේ ඉඳගෙන හිටගෙන ඉඳාගෙන ඇවිදින සක්මන් කරන මේ ආයතන හයේ ඉරියව් පවත්වන ආයතන හය බලාගෙන හිතින් කීින් කිලින් කරමින් පවතින එකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ බඳු තැනට කියනවා රූප භූමිය කියලා. රූප බ්‍රහ්ම ලෝකය. ඊට පස්සේ මන ආයතනයයි ධම්ම ආයතනයයි කියනවා එතන තියෙනවා ස්කන්ධ වශයෙන් හතරක්. ඒකට කියනවා චතුෝකාර කියලා. මේ මනායතනයයි ධම්මායතනයයි කියන ටික බලාගෙන හිතින් කියින් කිරින් කරනවා නම් ජීවත් වෙනවා නම් ඒකට කියනවා අරූපවචරයි කියලා. මේ දොළොස් ආයතනය ඇතුලේ පංච උපාදානස්කන්ධය ඇතුලේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා කියනවා. ඒ ඒ ලෝකවල කෙනාට වාසය කරන්න බිමක්. ඒ වගේම සතර සතිපට්ඨානය කියන්නේ නිවන් දකින්න කෙනා වාසය කළ යුතු පොළවක්. එයා කවදාවත්ම මේ පංච උපාදාන ස්කන්ධේවත් ආයතන 12වත් හැසිරිලා ආයතන 12 හැසිරිලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒකයි පංච උපාදානස්කන්ධයේ ආයතන 12 දුකක් කියලා පෙන්නලා පංච උපාදානස්කන්ධයේ ආයතන 12 නිසා ඇති වෙන තණ්හා උපාදාන කියන කෙලෙසයක් තියෙනවා නම් ඒකයි දුක ඇති වෙන හේතුව කියලා ඔය ලෝකෙ පැත්තෙන් පෙන්නුව දුකයි දුක ඇති වෙන හේතුවයි දෙක. ඒ පංච උපාදානස්කන්ධය උපදින තැන තණ්හා උපාදාන කියන කෙලෙසය නැති වුණොත් විතරයි භවය හැදෙන්නේ නැත්තේ ලෝකයක් හැදෙන්නේ නැත්තේ ඒ වුණොත් තමයි ඉපදෙන්නේ නැත්තේ කියලා පෙන්නලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා පෙන්නකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ටික තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවක් මත පිහිටලා ඒ ත්‍රිශික්ෂාව කියන එක හදාගන්න කරුණු කාරණා වෙනමම තියෙන්නේ ඒක අයිති නෑ අන්න අර පංච උපාදාන ස්කන්ධ ලෝකයේ ඇතුලේ සක්මන් කරන එකට. උදාහරණයක් හැටියට ඇහැ දුකයි නම් ඇහැ නිසා තණ්හාව ඇති වෙනවා නම් ඒ ඇහැ රූප දෙක පරිහරණය කරමින් ඒකේ අනිත්‍ය බලනවා කියන සිද්ධියක්වත් නැහැ. ඒ පැත්තට නොයාම යුතුයි. එතකොට එයා නිවන් දකින කෙනා කටයුත්තේ සීලයක පිහිටලා සතිපට්ඨානේ වාසය කරන එකට මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ සතිපට්ඨාන වාසය කරන්ද සතිපට්ඨානය කියන්නේ තව පොළවක් තව බිමක් ඒකෙන් ඉන්නකොට මායයට අහුවෙන්නේ නැතුව පංච උපාදානස්කන්ධ ලෝකයට යන්නේ නැතුව පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන්නේ නැතුව ස්පර්ශ ආයතන 6 පරිහරණය කරන්නේ නැතුව හැඟවිලා ජීවත් වෙන්න පුළුවන් තව එක්තරා තැනක් නේද කියලා අපි හඳුනගන්න අපි මොකද කරන්නේ ඇහැ දුකයි ඇහැ කන දිවනාසය ශරීරය දුකයි කියලා ඕවා නිසාම දුක ඇති කරන හේතුව ඇති වෙනවා කියලා අහලා තිබුණත් අපි ඒව ඇතුලේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ බාහිර ස්පර්ශ ආයතන හයේම තමයි ජීවත් වෙන්නේ. ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, රූප ශබ්ද දිහා අරමුණු කරගෙනම අරමුණු කරගෙනම ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව් දක්වනවා ඒව දිහා අරමුණු කරගෙනම හිතින් කියින් කිරින් කරනවා ඒව එකම නොයෙක් විදිහේ වැඩ කටයුතු කරනවා ඕකට තමයි අපි ලෝකේ ජීවත් වෙනවා කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන ලෝකේ ජීවත් වෙනවා කියන්නේ යනවා එනවා ඉඳ ගන්නවා හිට ගන්නවා ඒ කුමන හෝ ඉරියව්වක ඉඳගෙන මොන හරි වැඩ කටයුත්තක් කරනවා මේකට තමයි ජීවත් වෙනවා කියන්නේ તો ජීවත් වෙන්නේ අපි ලෝකේ නමුත් දැන් මේ සතිපට්ඨානය කියන්නේ පින්වතුනි මේ මුළු ලෝකෙකටම අහු වුණේ නැති මුළු ලෝකෙටම වැරදුණු තැනක් තිබුණා. වැරදුණු තැනක් තියෙනවා. අපි හඳුනාගෙන තියෙන්නේ ඒ වගේ බාහිර ස්පර්ශ ආයතන හයේ ජීවත් වෙලා ඉඳගෙන විටින් විට ඉඳලා හිටලා කුණුප වශයෙන් මේ ශරීරය දිහා බලනවා ධාතු වශයෙන් බලනවා අනාත්ම වශයෙන් බලනවා එතකොට මේ පැත්තට භාවනාවක් හැටියට විතින් විත බලලා අර ස්පර්ශ ආයතන හය පංච උපාදානස්කන්ධේ ජීවත් වෙන එක තමයි කරන්නේ අපි. එතකොට අපි පිහිටලා තියෙන්නේ, পায় ගහලා තියෙන්නේ අපි අපිට පොළොව වෙලා තියෙන කාම භූමිය, කාම භූමියේ ඉඳගෙන සතිපට්ඨාන මේ කය අනුව බලනවා. ඔකට කියන සතිපට්ඨාන ලෞකිකයි කියලා. එතකොට අපි නිවන් දැක්කනම් තමයි පුදුමයි. ලෝකේ ඇතුලේ ලෝකෝත්තර ධම් ප්‍රතිපදාවක් නැහැ. මම මේ කියන එක තේරෙනවද කියලා බලාගන්න. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානය කියන්නේ පින්වතුනි වෙනමම පොලොවක් හැටියට අද ඉඳන් හඳුන ගන්නට ඕනේ වෙනම වෙනම අවස්ථාවට මෙනෙහි කරලා මේ ආපහු ලෝකේ ජීවත් වෙන ජීවත් වෙන ධර්මතාවයක් නෙමෙයි. ඒක මතක් කළේ වෙනද වගේම අපි මේ රූප ශබ්ද බන්ධ රස පොට්ටබ්බ මේවා පරිහරණය කරමින් ජීවත් වෙනවා කෙලස් ටික නැති කරගන්න කියලා එක මොහොතකට කය කෙරෙහි කය පැත්ත කුණුප කොටස් වශයෙන් දහසු වශයෙන් අසුබ වශයෙන් අවසිත වශයෙන් ආදීන වශයෙන් බලනවා ආයෙත් ඉතින් මේ භාවනාව අතහැරලා ආයෙත් ලෝකේ ජීවත් වෙනවා කියන සිද්ධියක් එහෙම නෙමෙයි අඛණ්ඩව ජීවත් වෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර අපි ඒක බලමු කොහොමද කියලා දැන් ඔන්න සීලයක පිළිතලා අපි සතිපට්ඨාන වඩන්න යන්නේ. මේ සතිපට්ඨානය කියන එක ගත්තාම පින්වතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි සිය පියාගෙන් උරුම වෙච්ච බිම බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ පැවිදි ස්වාමීන් වහන්සේලාට කියනවා බුද්ධ පුත්‍රයෝ කියලා ඒ හැමදෙනාටම බුදු පියාණන් වහන්සේ එතකොට ගිහි පින්වතුන්ට නිවන් දකින්න තමන්ගේ බුදු මෑණි බුදු පියාණන් වහන්සේ අපි හැමදෙනාටම බුදු පියාණන් වහන්සේගෙන් උරුම වෙච්ච බිම කියන්නේ සතිපට්ඨානය හැටියට හඳුනගන්න. අපි ඒක ලෙහා ගමු. අපි ඒක නිබර කරගමු. කොහොමද මම සතිපට්ඨානෙන් ජීවත් වෙන්නේ? එතකොට අපි මායයට අහු වෙන්නේ නැහැ. අර පෙන්වුවා සකුමග්ගේ සීත්‍රය කැටකුරුල්ලා හොන්නේ කැටකුරුල්ලට සුදුසු නැති තැන හිටපු හින්දානේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි භික්ෂුවට සුදුසු නැති තැන මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. හරි. එතකොට පියාගෙන් උරුම වෙච්ච කොටස සතිපට්ඨාන කියලා පේනවා. දැන් හොඳට බලන්න අපි බණ ඇහුවාම එක තැනක ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නකොට අපි නැගිට්ටාම ඕගොල්ලෝ බලන්න යනවනම් ඉඳ ගන්නවනම් හිට ගන්නවනම් නිදා ගන්නවනම් මේ හතර ඉරියව්වේම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන කුමන අරමුණක් ගැන හෝ හිතින් කීින් කිවින් කරමින්ම යනවා හිතින් කීින් කරමින්ම හිතගෙන ඉන්නවා හිතින් කීින් කිවින්ම ඉඳගෙන ඉන්නවා නිදාගෙන ඉන්නවා නේද කියලා ඒ කියන්නේ එතකොට බාහිර අගෝචර වූ Tamanට අයිති නැත්ත තැනක ඉඳගෙනමයි ඒ කරන්නේ. ඊට පස්සේ දෙවණියට මොනවාම හරි වැඩක් කරනකොට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ දිහා බලාගෙනමයි වැඩ කටයුතු කරන්නේ. දැන් ওই ටික ඔක්කොම බුදුහාමුදුරු පෙන්නවා ඕකට තමයි අපි ජීවත් වෙනවා කියන්නේ ඔය සිතින් කියින් කියින් කරමින් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතරේ ඉරියව්ව දක්වන්න කය කෙරෙහි පිහිටි සිහියෙන් කියලා. එතකොට තමයි ජීවත් වෙන්නේ සතිපට්ඨාන කියන්නේ මම කිව්වේ තව පොළුවක් හැටියට. අපි ඒක ක්‍රමානුකූලව සතිපට්ඨානයේ නැමති භූමියේ වාසය කරන හැටි ඉගෙන ගන්න. දැන් මේ අද මම කතා කරන්නේ තව සතිපට්ඨාන ඒ කියන්නේ ඇහෙන් රූප බලවල කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ ලබලා දිවෙන් රස විදලා ඒවා නෝ හිතින් කිරින් කරමින් ජීවත්ව ඉන්න ඕගොල්ලන්ට අවස්ථාවට මෙනෙහි කරන්ද භාවනාවක් නෙමෙයි මම මේ කියලා දෙන්නේ. මම කියලා දෙන්නේ ඇහෙන් රූප බලලා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ගඳ සුවඳ ලබනවා කියන ටික පරිහරණයටම නොගොස් ඒ පැත්තට යන්නෙම නැතුව ඒක දුක ඒක තුල තියෙන දුක ඇති කරන හේතුව ඒක මායයටයි තිබුණේ ඈ මාර්ය රූපේ මාර්ය කියලා බුදුහාමුදුරු කියන්නේ ඒක මාර විෂය. ඒක අගෝචරය. ඒක හිතුවත් මාර්යගේ බේරෙන්න බෑ කියලා දැකලා ඒ පැත්තට නොයා තමන් නොයා ඉන්නේ කොහොමද කියලා. ඒ පැත්තට නොයා ඉන්න නොයා ජීවත් වෙන්න තමයි මේ සතිපට්ඨානය හඳුනාගත්තේ. සතිපට්ඨානය කියන එක හඳුනා ගන්නවා ස්පර්ශ ආයතන 6 පරිහරණය නොකොට පංච උපාදානස්කන්ධේ පරිහරණය නොකොට ජීවත් වෙන ක්‍රමයක්. හරි. ඒකෙදී අපි ඒ සතිපට්ඨානේ කමතහනෙන් කමතහන එක ටිකට පොඩ්ඩක් සාකච්ඡා කරමු. මෙන්න මේ කියලා දෙන ටික අද දවසේදී හොඳට අහගන්න. අහගෙන ඒක ඉස්සෙල්ලා ටික පුරුදු කරන්න. පුරුදු කළා ඒ විදිහට ජීවත් වෙන්න ඒකාන්තයෙන් ඕගොල්ලෝ නබෝ දවසකින් සුවසේ නිවනට යනවා මායාවෙන් මිදෙනවා එහෙනම් ඒ සතිපට්ඨානය මෙන්න මෙහෙමයි අපි කියමු බුදුරජාණන් වහන්සේ ඉස්සලම් පටන් ගන්නවා ආනාපාන පබ්බයෙන් ආනාපාන සතියෙන් ඒක අපි වෙනතට අහලා තියෙනවානේ අහලා තියෙනවා එතකොට අද කෙටියෙන් මතක් කළොත් එක තැනක ඉඳගෙන ඉන්නකොට බහැර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බහැර ආයතන යනුව පංච උපාදාන ස්කන්ධ ලෝකයේ අනුව අපේ මනස දිවෙන්නේ නැති වෙන්න නාසිකග්ගේ හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නට හිත තබාගෙන සෝ සතෝ අස්සසති සතෝ පස්සසති සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා එතකොට සති නිමිත්ත ගැන හිත තබාගෙන සිහියෙන්ම එතකොට ආස්වාස වෙන බවට ප්‍රස්වාස වෙන බවට හොඳට දැනුම් සහගත වෙනවා. හිත පිහිටුවාගෙන තියෙන සති නිමිත්තේ ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා නුවණින් දන්නවා. එතකොට සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනුම් සහගතව ඒ විදිහට කරන්නේ. අපි ඒ කමඨහන ගැන නොඒක ආකාරයෙන් තැන් තැන් වලින් අපි කතා කරලා තියෙන නිසා අද දවසේදී මම ඒ ටික ගොඩාක් ආපහු මතක් කරන්නේ ඒ විදිහට ඒ කමඨහන වඩන්න මට අවශ්‍ය අපි මාර විශේෂයට යන්නේ නැතුව සතිපට්ඨානෙන් වාසය කරන්නේ නිවන් දකින්න මේ භූමියක් මේකට කියනවා ලෝකෝත්තර භූමිය කියලා ලෝකෙන් එතර වෙන බිමක් හදාගන්නේ කොහොමද කියන ටික පැහැදිලි කරන්නයි ඕනේ මට. එතකොට එහෙම එකතැනක ඉඳගෙන ඉන්නකොට ඒ ඒ විදිහට භාවනා කරන්ද සබ්බකාය ප්‍රතිසංවේදී සියලු ආස්වාස ප්‍රස්වාසයන් දනු සහගත ආස්වාස ප්‍රස්වාස කරන්ද පස්සම් බයං කාය සංකාරං අස්සසිසාමිත සික්කති ආස්වාස ප්‍රස්වාස කායේ සංසිඳීම ඇති වෙන තාක් එක කරන්න කියලා ඔන්න පෙන්වා ඔන්න ඒ අස්වාස ප්‍රස්වාසය අනුව සිහිය පිහිටන එකත් කායගත සතියට යයිති කායානුපස්සනාවට එක තැනක ඉන්නකොට එක ක්‍රමයක්. ඊට පස්සේ ඒ භාවනා කරන තැන ඉඳලම නැගිටිනකොට මෙන්න මෙතන තමයි අවශ්‍යම දේ. අපි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව් වල හොඳට බලන්න මෙච්චර කාලයක්. කොච්චර බණ ඇහුවත් අපි හැම කෙනෙක්ම බාහිර ඉන්න කෙනෙක් ගැන හිතමින්ම බාහිර තියෙන වස්තුවක් ගැන හිතමින්ම හිත ගන්නවා. බාහිර මොනවා හරි සවිඥානික හරි අවිඥානික හරි දෙයක් හිත ගනිමින්ම යනවා. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැති කුමන හෝ අරමුණක් ගැන හිතමින්ම අපි මොකද කරන්නේ හිතගෙන ඉන්නවා. අපි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ යමක් සවිඥානික වේවා අවිඥානික වේවා ගැන සිහි කරගනිමින් නිදා ගන්නවා. අපි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ හතර ඉරියව්ව මේ තාක්කල් පරිහරණය කළා නම් පරිහරණය කළේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප, ධම්ම කියන බාහිර ආයතන ටිකට හිත තබලයි. හොඳට තබන්න. ඒ කියන්නේ Tamanට ඇහැට පෙනෙනවා නම් පෙනෙන කෙනෙක් දිහා බලාගෙනම පෙනෙන දේ ගණ්ඩම Taman හිත ගන්නවා පෙනෙන දේ බලාගෙන පෙනෙන දේ ගණ්ඩම යනවා. එහෙම නැත්නම් යමක් හිතින් බැහැර තියෙන වස්තුවක් සිහි කරගෙන ඒ සිහි කරගත් දේ ගණ්ඩම නැගිටිනවා. ඈ කඩේකට හරි යනවා නම් තව කවුරු හරි ගැන හෝ තව දෙයක් ගැන හෝ මොනවා හරි හිත හිතම යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ගද්දුල බද්ද කියලා සූත්‍රයක දන්වලකින් බැඳපු බල්ලෙක්. ඒ බල්ලා හිටගෙන ඉන්නවා නම් කනුව ළඟම හිටගෙන ඉන්නවා. ඇවිදිනවා නම් 90ටම ඇවිදිනවා. එතකොට නිදා ගන්නවා නම් ඉඳගෙන ඉන්නවා නම් 98ෙම ඉඳගෙන ඉන්නවා. නිදා ගන්නවා නම් 98ෙම ඉඳගෙන ඉන්නවා. ඇවිදිනවා නම් හිටගෙන ඉන්නවා නම් ඉඳ ගන්නවා නම් නිදා ගන්නවා නම් 98ෙම ඉන්නවා. මොකද කණුවෙන් බැඳලා වගේ. ඒ වගේ අසෘතවත් පුතඥයා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින මේ හතර ඉරියව්වක් කරනවා නම් පංච උපාදාන ස්කන්ධයකම හැසිරෙනවා. ඈ එතකොට ඇහැ හෝ රූපේ හෝ කන හෝ ශබ්දේ හෝ නාසය හෝ ගන්ධේ හෝ මේ කුමන යමක් හිතමින්ම නැගිටින ඇවිදිනවා හිතමින්ම හිතගෙන ඉන්නවා ඒ අරමුණක් හිතමින්ම ඉඳගෙන ඉන්නවා හිතමින්ම නිදා ගන්නවා අර බල් දන්වල බඳු බල්ල ඒ වටේ හැසිරෙන වගේ ධර්මයේ කොච්චර ඇහුවත් අපි පංච උපාදාන ස්කන්ධයකම සක්ම කරලා තියෙනවා නමුත් මේ සතිපට්ඨානයෙන් කියන හරි අමුතු තැන හරි පුදුම තැන මේ ජීවත් වෙන්න මේක කළා බලන්නකො ඒ කියන්නේ ඔබ යම් තැනක ඉඳගෙන නැගිටිනකොට නැගිටිනවා කියලා දැනුම් සහගත කමකින් නැගිටිනවා මේක දන්නේ නැත්නම් අපිට ඉගෙන ගන්න වෙනවා ඒ කියන්නේ ඔබ බැහැර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ට හිත තබලා කවදාවත් නැගිටින්න එපා ඉවේ උපවත්තන්න එපා. කයට හිත තබලම නැගිටිනවා. ඒකොට යනකොට යනවා කියලා දැනුම් සහගත භවකම තියාගෙන යනවා. ඒ කියන්නේ කයට හිත තබලම යෑම් කරන්නේ ගච්ඡන්තෝ අගච්ඡාමිති පජානාති යනකොට යන්නේ මේ කියන දැනුම් සහගත කමක තබාගෙන යන්න. ඒ කියන්නේ ඔබ යනකොට තව කෙනෙක් හෝ දෙයක් හෝ ගැන හිත හිතා ගියා මිසක යනකොට යන බව තමන්ම යනවා තමන්ම යන බව දන්නා කමිනුත් ඉන්නවා. තමන්ම යන්නා වූ යන බව දන්නා කමෙන් යනවා. තිතෝව තිතෝම හිත පජානාති හිතගෙන ඉන්නකොට තමන් හිතගෙන ඉන්න කම ගැන දැනුම් සහගතව හිතගෙන ඉන්නවා. නිසින්නෝවා නිසින්නෝම හිත පජානාති. ඉඳ ගන්නකොට තමන් දැන් මේ ඉඳ ගන්නවා කියන දැනුම් සහගතකමකින් ඉඳ ගන්නවා. නිදා ගන්නකොට තමන් නිදා ගන්නවා කියලා කය ඇල කරනකම දැනුම් සහගතව කය හාන්සි කරනවා කියන සිද්ධිය දැනුම් සහගතවම කරනවා. කය ඉදිරියට අරගෙන යනවා තල්ලු කරනවා ඒ කියන්නේ යන්න හදනවා යනකොට යනවා දැන් කියන සිද්ධිය දැනගෙනම කරනවා හිතගෙන ඉන්නවා කියන සිද්ධිය දැනගෙනම කරනවා ඉඳගන්නවා කියන සිද්ධිය තමන් ඉඳගන්නකොට ඉඳගන්න බව දැනගෙනම කරනවා නිදා ගන්නකොට විඳා ගන්න බව දැනගනමු කරනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම ඔබ පරිහරණය කරන ඔබේ කායට තබලා. දැන් මේ ජීවත් වෙන ක්‍රමය ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කිසිම දෙයක් අහුවෙන්නේ නැහැ. කිසිම ඒ පැත්තට යන්නවත් බෑ. යන්නවත් ඉඩ නැහැ. එතකොට තුන මාර්යාගේ බිමට ඉඩමට යන්නේ නැතුව සතිපට්ඨාන වාසය කරනවා. මේක ඔබ භාවනා අවස්ථාවට භාවනා කරන එකක් නෙමෙයි ජීවත් වෙන්න හුරු කටයුතුයි. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව් දක්වන්නට කයට හිත තබලා කය අරමුණු කරගෙන මේ ඉරියව් දක්වන්නට බොහෝ වෙනට උනේ. ඒකට කියනවා සතිපට්ඨාන. වායම් සති උත්සාහයෙන් සිහිය පිහිටුවා ගන්න වෙනවා හතර ඉරියව්වේම. ඊට පස්සේ සත්‍ය සම්පජන්නේ. ඒක මොකද අපි ජීවත් වෙනවා කියලා පින් කියන්න පින්වතුනේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් පවත්වන හතර ඉරියව්ව තුල මොනවාම හරි දෙයක් හිතමින් හෝ කියමින් හෝ කරමින් ඉන්නවා. ඕක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් සත්‍ය සම්පජන්ණය කියන එක බලන්න ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොත්. දැන් එයා යම් වෙලාවකදී ඉදිරියට ගියොත් ආපහු ආවොත් ඒ කියන්නේ අත්‍යන මේසෙගාවට ගිහිල්ලා අන්න අර පෑන අරගෙන එන්නකෝ කියලා කවුරු හරි කිව්වොත් අපි නිකන් යනවා ආපහු වෙනවා කියන එකක් නැහැනේ. ඔබ මේ මේසෙගාවට යනවා ගිහිල්ලා පෑන අරගෙන එනවා කියන ටික සම්පූර්ණ ඒ සිද්ධිය කරනා වූ කමට දැනුම් තියාගෙන යනවා මිසක මේසෙවත් පෑනව තරමුණු කරගෙන යන්නේ නැහැ. මේක දන්නේ නැත්නම් ඉගෙන ගන්න වෙනවා. හරි ඉක්මනට කෙලෙස් ගෙවෙන තැන. මෙතන නැතුව අපිට නිවන් දකින්නත් බැහැ. අපි තව ටිකක් මේක කතා කරමුකෝ. ඊට පස්සේ ආලෝකිතේ විලෝකිතේ සම්පජනකාරී හොති. අපි හැමදාම යමක් බැලුවා නම් පින්වතුනි බැලුවේ බාහිර රූපෙට හිත තබලා. මෙතන මෙහෙම වටපිටාවේ මෙහෙම කෙනෙක් දිහා බලනවා බලලා අනිත් කෙනා දිහා බලනවා. නැත්තම් ගහක් දිහා බලනවා, ගොඩනැගිල්ලක් දිහා බලනවා. අපි ඒ යමක් දිහා බැලුවේ එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනකොට වටපිට බලනවා කියන කමට දැනුම් සහගතව. ඒ කියන්නේ මම කවුරු හරි කිව්වොත් අනේ මේ ආමුදුර මෙන්න මේ දිහා බලන්නකො කියලා දැන් කියපු කෙනා දිහා ওই සද්දය හිච්ච පැත්තට හැරෙන්න ඕන නම් මම මම මගේ බෙල්ල හරෝලා ඒ පැත්ත බලනවා කියන එකට දැනුම් සහගතව මෙහෙම හරවනවා. ඒ කියන්නේ මම බාහිර රූපෙට තියලා එකපාරට මෙහෙම බලන්නේ මම බලනකොට මම බලනවා කියන එක දැනුම් සහගතව බලනවා. මම බලනවා කියන සිද්ධිය හොඳට මම දන්නවා දැනගෙනම බලනවා. එතකොට ආපහු බලනවා. පින්වතුන් මෙහෙම බලනකොට එක දස්සමකවත් රූපේ පැත්තට අපේ මනස නැඹුරු වෙන්නේ ඊට පස්සේ අපි මොනවා හරි දෙයක් ගන්ට හදනකොට හැමදාම ඒ කියන්නේ සමින්ජිතේ පසාරිත සම්පජානකාරී හොතේ අත්පය හකුලනකොට දිගහරනකොට නුවණෙන් දැනගෙන කරන්න අපි නිකන් හකුලන දිගහනවා නෙමෙයිනේ මොනවා හරි ගන්නවා තබනවා කියන එකක් නේ කරන්නේ එතකොට අපි වෙනදට කරන්නේ පින්වත්තුනි යම් වස්තුවක් දිහා බලලා වස්තුවක් දිහා බලලා ඒක ගන්න එක හෝ තබන එකනේ ඒකයි අපි මායාවේ බිමමයි ඉන්නේ බණ ඇහුවොත්. නමුත් දැන් එහෙම නෙමෙයි. වස් ඔට්ටුවට අත දික් කරනකොට දැනුම් සහගතවම අත දික් කරනවා දැනුම් සහගතවම අතහකුලනවා. අපි මේක පොඩ්ඩක් නිකන් උපායශීලීව කළොත් අපි කියමු දැන් මෙන්න මේ වටාපත මේ මේසෙක තියෙනවා. මට මේක ගන්න ඕන වෙනකොට මම තව වෙන ගැටකලේ මෙහෙම බැලුවා මෙහෙම කළා ගත්තා. කෙලින්ම මගේ හිතයි කයයි ඔක්කොම තියෙන එළිය බාහිර මායරයගේ පැත්තේ පංච උපාකන්ද පැත්තේ. දැන් සමේජිතේ පසාරිතේ සම්පජනකාරය හොති. හොඳට සිහියෙන් ආකුලන අධිකරණය කරන වටාපත ගන්නට අත දාන කමට අත ගෙනියන කමටත් මට නුවණයි මේ වස්තුව අරගෙන මෙහෙම එන කමටත් නුවණයි මට. එතකොට පින්තුනේ මතක් කළේ මම අපි වෙනදට පෙනෙන දේ මේ විදිහට එකපාරට මත තබලා ගන්නකොට අද දවසේදී මේ සතිපට්ඨානයේ පිහිටි සිහියෙන්ම දැනගෙන කරන සම්මිජිතේ පසාරිතේ සම්පජානකාරී හොති කියනකොට මේ වස්තුව ගන්න අත දිගහරින කමටත් සිහියයි ආපහු එක ගත්ත කමටත් සිහියයි මේ හකුලනවා දිගහරිනවා කියන කමට සිහියෙන් තමයි ගත්තේ. ඊට පස්සේ අපි මොනවා හරි ආහාර පානයක් වළඳන්ට හදනකොට කනකොට බොනකොට වෙන මොනවා හරි කොහේ හරි තියෙන දෙයක් සිහි කර කරන කරන්නේ. නමුත් දැන් අපි දානේ ටික ගන්නකොට ආහාර ගන්නකොට ආහාර ටික අනනවා කියන එක Taman දැනුම් සහගතවම ඒක කටට ගෙනියනවා කියන එකක් දැනුම් සහගතව හපනවා කියන එකක් දැනුම් සහගතව ගිලිනවා කියන එකක් දැනුම් සහගතවම කරනවා ඊට පස්සේ මොනවා හරි බොන්ට අපි වතුර වීදුරුවට අත දානකොට කෙලින්ම වීදුරුව දිහා බලලා ඇහත් එළියට දාගෙන හිතත් එළියට දාගෙන ඉන්නේ නැහැ ඒකට අත දාන කම ගැනත් හොඳට දන්නවා වතුර වීදුරුව අරගත්ත කමක් දන්නවා බොනවා කියලා හොඳට දැනුම් සහගත බවකම ඉඳගෙන ආහාර කන බොන දේවල් කරනවා ඊට පස්සේ සංඝාටිපත්ත චීවර ධාරණ සම්ප්‍රජානකාරී හොත් තමන් චීවරය පුරවනකොට බහැර එක එක අය ගැන එක එක දේවල් ගැන හිත හිත චීවරේ පොරවන්න. එහෙම නැත්නම් උගුල් ඇඳුම් අඳින්න. චීවර පොරවනකොට හොඳට මගේ හිත මුළු හිතම ගෙතිලා තියෙන කය පැත්තේ හොඳට සිවුර අරගෙන මෙහෙම කළා සිවුර දානකොට මට මේ සිවුර හදන අඳින රෝණ එක දැනුම් සහගතවම කරනවා. පින්වතුන්නම් කමිසි අඳිනවා කමිසි බොත්තම් ටික දානකොට ඒ කමිසි අඳින කමිසි බොත්තම් ටික දානකම ගැන දැනුම් සහගතව බොත්තම් ටික දාන්න සපත්තුවේ ලේස් එක ගැට ගන්නකොට සප් වෙන එක එක අය ගැන එක එක දේවල් හිතින් හිතන්නේ නැතුව සපත්තුවේ ලේස් එක ගැට ගන්න බව දැනුම් සහගතව ගැට ගන්න. එතකොට අපි නිකමට කිව්වොත් මේක කළා බලන්න හරිම පුදුමයි. හරි ඉක්මනට කෙලස් ගෙවෙනවා. ආ බාහිර ස්පර්ශ ආයතන හය පැත්තට යන්නේවත් නැහැ. මෙහෙම කෙනෙක් එක්ක කතා කරනකොට දැන් මම මේ බණ ටික මේ පින්වතුන්ට දේශනා කරනවා දේශනා කරන බව දැනුම් සහගතව. එතකොට බහැර අහවල් කෙනාටයි අහවල් අයටයි කියන්නේ කියලා බාහිර කෙනෙක්ව හසු වෙන්නේ නැහැ. හැබැයි කතා කරනවා කතා කරන බවට සියයි. මට කතා කරන බවයි හසු වෙලා තියෙන මිසක කතා කරන කෙනා අහු වෙන්නේ නැහැ එතකොට. මට කරන කියන කය අහු වෙනවා මිසක කරන දේ අහු වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට යම් යම් වැඩක් කරනවා නම් කරන කරන දේ සිහියෙන් කරනවා. එතකොට මෙන්න මේ විදිහට එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනවා එතනින්ම ඉරියව් දක්වනකොට ඉඳ ගන්නකොට හිත ගන්නකොට හිත ගන්නවා කියලා දැනුම් සහගතව තමන් හිත ගන්න බව දන්නා කමෙන් මේ හිත ගන්නවා තමන් ඇවිදිනකොට ඇවිදිනවා කියලා දන්නා කමෙන් ඇවිදිනවා ඉඳ ගන්නකොට දන්නා කමෙන් ඉඳ ගන්නවා නිදා ගන්නකොට දන්නා කම නිදා ගන්නවා ඒ කියන්නේ ඔබ ඉරියව් දැක්වේ හතර ඉරියව් දැක්වේ නෑ මාර්යාගේ භූමියේ. ඔබ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ටිකේ සක්මන් කෙරුවේ නෑ. ඔබ පංච උපාදානස්කන්ධයක සක්මන් කළේ නෑ. ඔබ සක්මන් කළේ ඔබ හතර ඉරියව්වෙන් වාසය කළ ජීවත්ුනේ මාර්යට අහු වෙන්නේවත් නැති මාර්යට දකින්න බැරි පියාසතු ඉඩමේ. ඔබේ එතකොට ඒ විදිහට මොනවා හරි වැඩ කටයුත්තක් කරනකොට කඩේ යනකොට වෙනදට එක එක දේවල් හිත හිත ගියා අද කය කෙරේ පිහිටි සිහියෙන්ම යනවා ඔබ වැඩ කටයුතු කළේ නෑ මායාගේ භූමියේ ඉඳගෙන පංච උපාදානස්කන්ධයක හැසිරුණේ නෑ ඔබ පියාසතු භූමියේ ඉඳගෙන වැඩ කටයුතු කළේ වෙනවා එතකොට ඊට අමතරව මේ ශරීරයේ පැත්තට නිතරම අත්ථේමස්මෙන් කායේ පටවිද මේකේ සාලෝමා නකා දන්තා කියලා මානසිකාර්යනු සිහිය පිහිටවා ගන්න පුළුවන් තව ඔබට මේ කය පැත්තට හිත නැඹුරු කළා මේ ශරීරයේ කෙස් ලොම් නියදත් සම්මස්නහර මේ වගේ කොටස් තියෙනවා නේද කියලා ඒ කොටස් වලට සිහිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් අත්ථේමස්මෙන් කායේ පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා මේ ශරීරයේ ධාතු වශයෙන් නුවණින් සිහිය පිහිටවා ගන්නත් පුළුවන්. එතකොට ඔබට ආස්වාස ප්‍රස්වාසයේ වශයෙන් කය පිහිටියා ඊට පස්සේ නැගිටිනකොට හතර ඉරියව්වේ සිහිය පිහිටියා කරන යම් යම් වැඩ කටයුතු කරනකොට කරන කරන දේ සිහියෙන් කරනවා ඒ කියන්නේ යම ගන්ට අත දිගහරිනකොට අත හකුලනකොට ඒ වස්තුව අල්ලන්න අත දිගහරින කමඩක් අත ආපහු ගන්න කමක් දැනගෙන කළා වටපිට බලනකොට වටපිට බලන කමට ඒ කියන්නේ මූණ ඇස් දෙක හරවනවා කියන පැත්තේ දැනුම් සහගත භාවකෙම වටපිට බැලුවා. කතා කරනකොට කතා කරන තොල් දෙක හොල්ලලා මේ මං කතා කරනවා කියන දැනුම් සහගත භව ඉදකම කතා කරනවා. එතකොට කනකොට බොනකොට කඩා කනකොට කනවා බොනවා කියන එක දැනුම් සහගතවම කළා. මොකද්ද කන්නේ මොනවද කන්නේ මොනවද බොන්නේ කියන එක කසු වෙලා නැහැ. මොනින් දන්නව නමුත් ඒ මත විඥානය පිහිටලා නැහැ. එතකොට සිව් පාත්‍ර සිවුරු දරනකොට නැත්තම් ඇඳුම් අඳිනකොට අදිනාකමට නෝන මෙතෙන්දි මට පෙන්වන්න ඕනේ පින්වතුනි මෙන්න මේ ටිකේ අවබෝධය වැරදුණු කමයි මේ ශාසනයට වැරදුනේ සතිපට්ඨානය කියන්නේ වාසයකට යුතු තව බිමක් හැටියට අපි හඳුනාගත්තේ නැහැ. මායයට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕනේ තැනක් හැටියට අපි දැනගෙන හිටියේ නැහැ. අපි ටික ටික හරි වැරදි වැරදි හරි අමාරුවෙන් හරි පුරුදුකට යුතු තැනක් හැටියට අපි හඳුනාගත්තේ නැහැ මේ සතිපට්ඨානය. ඒ නිසා අලුතෙන් අද දවසේදී මට පෙන්වන්න ඕනේ මේ ශාසනයේ ආපහු රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැති දවසකට එයි හැම කෙනෙක්ම සතිපට්ඨානෙ වාසය කරන්න හුරු කරන්න. අද ඔබට බෑ කියලා කියන්නේ බෑ නෙමෙයි දන්නේ ඒක අපි. ඒ කියන්නේ ආශ්‍රව කියන්නේ කාම ආශ්‍රව. බාහිර ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම්ම ඇසුරු වෙච්ච හුරුවක් තියෙනවා. භවාශ්‍රව කියලා කියන්නේ බාහිර ගෙවල් දොරවල් ඉඩකඩම් බාහිර වස්තු තියනවා කියලා හිත බහැරට යොමු වෙච්ච හොරුවක් තියෙයි. දිතාශ්‍රව කියලා කියන තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා බාහිර සත්ත්ව පුද්ගලයන්ගේ ඇසුර මේක හොරුවක්ම තියෙයි. එතකොට මේ කය පැත්තේ හිත තබා ගන්නවා කියලා කියන්නේ කාමයේ පැත්තට යන හුරුව, භවයට යන හුරුව, ditthියට යන හුරුව කොහොම ඒ හුරුවට ප්‍රතිපක්ෂව ඉන්න වෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා කාම ඕග කියලා කියන ඕග කියන්නේ සැඩ පාර ගහගෙනම යනවා. කය කෙරේ හිත තබාගෙන කටයුතු කරන ජීවත් වෙන්න කියලා කිව්වට මොන විදිහටවත් කය කෙරෙහි කටයුතු තබාගෙන ජීවත් වෙන්න ඔබට බෑ. ඇයි? ගහගෙන යනවා කාම වස්තු පැත්තටම. දරුවා ගැනම හිතනවා, ගෙදර ගැනම හිතනවා, මුදල් ගැනම හිතනවා, ඉඩකඩම් ගැනම හිතනවා. ඇයි එහෙම කාම බාණ්ඩ තියනවා තියනවා කියලානේ. ඊට පස්සේ භවෝග අරහේ යන ගැනත් හිතනවා මෙහි යන ගැනත් හිතනවා අතන ගැනත් හිතනවා මෙතන ගැනත් හිතනවා තමන්ගේ පරිබාහිර ලෝකයේ පැත්තටම හිත නැඹුරු වෙනවා එතකොට ditthiyog කියලා කියන්නේ තව සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින්ම හිතන පැත්තට ගහගෙන යනවා සැඩ පහරක් වගේ මොන විදිහටවත් Tamanට මේ පැත්තේ ඉන්න බෑ අර පැත්තට ගහගෙනම යද්දී පහතට වේගෙන් ගලන සැල පහරක උඩහට පීනනවා වගේ සතිපට්ඨාන. ස්පර්ශ ආයතන හය පැත්තට පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පැත්තට මායාවේ භූමිය පැත්තට ඔබව ගහගෙන යද්දී කාම භව දිට්ඨි කියන සැඩපාරට ඔබලා ගහගෙන යද්දී ඒ පැත්තට ගහගෙන යන්න බැරි වෙන්න ඔබට කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන හොඳ උත්සාහයක් තියෙන්න වෙයි. ඒකයි බලන්න වායාම සති සමාධි උත්සාහයෙන් සිහිය පිටුවා ගන්නට වෙන්නේ. අද මම මේ කතා කරන දේ ඔබට නොතේරුණොත් තේරුම් ගන්න නිදුකින් අපහසුයෙන් නිවන් දකින්න පුළුවන් බිමක් තියෙයි. වාසය කරන්න මායාවේ නොදැක්මට යන්න පංච උපාදාන ස්කන්ධේ ලෝකේ වාසය කරන්නේ නැතුව සිය පියාගෙන් උරුම වෙච්ච මායයට පේන්නේ නැති මායයට අවකාශ නැති මායයට අරමුණු වෙන්නේ නැති තැනක ජීවත් වෙන්න තැනක් ඒ තමයි සතිපට්ඨාන කියලා හාමුදුරු කිව්වා ඒත් මට මේක කරන්න හැටි තේරෙන්නේ කියලා තේරුනොත් ඒක කොහොමද කරන්න කියලා ටිකක් දැන ඉගෙන ගන්න තියෙනවා කියන කාරණාවකුත් තේරුම් ගන්නකො කෙටියෙන් ගත්තාම සතිපට්ඨාන කියන අවස්ථාවට කුණුඹ කොටස් ධාතු මෙනෙහි කරලා ආපහු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන වලට නැමිලා හිතින් කින් කිරින් කරන්නේ ඉරියව් දක්වමින් වැඩ කටයුතු කරන එක නෙමෙයි ඉරියව් දක්වමින් වැඩ කටයුතු කරන එක නෙමෙයි ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වත්නි අපි කවුරුවත් හිතලා අපි කවුරුවත් හිතලා කෙලෙස් කර්ම ඇති කරගන්නේ අපි ජීවත් වෙන ක්‍රමයට කෙලෙස්ුත් ඇති වෙලා කර්මත් රැස් වෙලා දුකට හිමිකාරයකුත් වෙනවා දුකත් වෙනවා දුක ඇති කරන හේතුවත් අදා ගන්නවා ඒ සඳහා අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද ඉඳගෙන හිටගෙන ඉඳාගෙන හතර ඉරියව්වක් පවත්වන හතර ඉරියව්වේ මොනවා මොනවා දේවල් හිතින් කින් කිරින් කරනවා හිතනවා කියනවා කරනවා කියන කය කය හිත කය වචන කියන ධර්මතා තුන ඉරියව් හතරට බහලා කටයුතු කරනකොට තමයි ජීවත් වෙනවා කියන්නේ එතකොට මෙන්න මේ විදිහට ජීවත් වෙන කෙනාට කෙලෙස් කර්ම ඉබේම රැස් වෙලා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ අමුතින් භාවනාව කියලා එකක් පෙන්වන්නට නෙමෙයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපද ප්‍රතිපදාවක් පෙන්වුවා මෙන්න මේ විදිහට හැසිරෙන්න මේ විදිහට ජීවත් වෙන්න එතකොට දුක නැති වෙනවා දුක් නැති කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රමයක් ජීවත් වීමක්. එතකොට බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණේ යම් විදියකට ජීවත් වෙනවද ඒ විදිහට ජීවත් වෙනකොට කෙලෙස් නැති වෙලා කර්මක් ඡේ වෙලා නිවන සාක්ෂාත් වෙනවා දුකත් නිරුද්ධ වෙනවා කියන ක්‍රමයක්. මේ සතිපට්ඨානෙ වාසය කරන්න කිව්වේ ඒකට. සතිපට්ඨානය කියන්නේ පින්වතුනි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වම රක්ෂිත ස්ථානයක තබාගෙන වැඩ කටයුතු කරන්න හුරු වෙන එකට. ඒකයි ප්‍රතිපත්තිය උතනයි අපිට වැරදුනේ. කොච්චර බන ඇහුවත් රූපය දිහා බලාගෙනම නැගිටලා රූපය දිහා බලාගෙනම ඇවිදලා ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න ඕගොල්ලෝ අර බලුවා බැඳපු කණුවට සංකම් කළා වගේ පංච උපාදාන ස්කන්ධයකම සක්කම් කරනකොට පංච උපාදාන ස්කන්ධයේම වැටිලා ඉන්න ඔබ පංච උපාදාන ස්කන්ධයේ පිරිසිදු දකිනවා පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙනවා කියන එකක් වෙයිද පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙන්න නම් පංච උපාදාන ස්කන්ධය පිරිසිදු දකින්න නම් ඒකෙන් අපි බැහැර වෙන්න ඕනේ එතකොට මේ සතර ඉරියව්ව මේ කරන කියන හැම දෙයක්ම නුවණින් දැනගෙන කරනවා එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය වඩනවා අනිත් වෙලාවේදී අර ධාතු වශයෙන් අසුභ වශයෙන් මේ මෙනෙහි කරනවා කියලා මෙන්න මේ වගේ අඛණ්ඩව කය කෙරෙහි සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙනකොට වෙනකොට පින්වතුනි හිතේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මානුව යන මනස වළකිනවා. අරමුණ විසිරෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකයේම හිත පිහිටන්ට හුරු වෙනවා. එතකොට එහෙනම් සතිපට්ඨානය කියන්නේ අපි නිවන් දකින කෙනා ජීවත් වෙන පොලොක් හැටියට හඳුනගන්න ඕනේ. ඕක තමයි මට පෙන්වන්න ඕනේ උනේ. ඕක තමයි අඩුව. ඕක තමයි අපිට හැමෝට වැරදුණු තැන බන ඇහුවට මනසල් සංසිඳෙන්නේ නැත්තේ මේ නිසායි. එතකොට හොඳට බලන්න කය කෙරේ සිහිය පිහිටුවා ගත්ත ගමන් කය කෙරේ දැනුම් සහගතව ඉන්නකොටම එයාට අතීත අනාගත දෙක අරමුණු කරන්න බෑ. අතීත අනාගත දෙක අරමුණු කරන්නේ විතරක් නෙමෙයි වර්තමානයක ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ මන ධම්ම කියන මේ ස්පර්ශ ආයතන හය නැත්තම් මේ ආයතන 12ම සම්පූර්ණ මුදවලා ඒ 12 හැසිරෙන්නේම නැහැ. මජ්ජේ මන්තනලපති වර්තමානයකද මැද තැවරෙන්නේ නැතුව කෙලස් වශයෙන් සුස්නා දෘෂ්ටි වශයෙන් ඇලෙන්නේ නැතුව ඉන්නවා. එතකොට මෙන්න මේ විදිහට හොඳට සිහිය පිහිටුවා ගන්නට කටයුතු කටයුතු. ඔය දැන් මම මතක් කළේ සතිපට්ඨාන විතරයි. එහෙම සිහිය පිහිටුවාගෙන සිහියට හසු වෙලා තියෙන කය සම්පජන්‍ය කියන්නේ නුවණින් බැලිය යුතුයි. අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති බහිද්ධා වා කායේ කායනුපස්සී විරති අජ්ජත් බහිද්ධා වා කායේ කායනුපස්සී විරති කියන්නේ සම්පජන්‍ය නුවණින් මෙනෙහි කරන එක. තව පැති මොක සතිපට්ඨාන භාවනාව කියනවා. එතකොට හොඳට මතක තබා ගන්න ඕනේ මේ නුවණින් මෙනෙහි කරන එක සිහිය පිහිටුවාගෙන සිහියට හසු වෙච්ච කයයි බලන්නේ. අන්න ඒ තුලින් ඔබට විදර්ශනාව ගෙනත් දෙන තව පැත්තකින් නැත්තම් විනීය ලෝකේ අභිජ්ජා දෝමනසං පංච උපාදානස්කන්ධේ ලෝභ දේශ දෙක ඇති නොවන විදිහට නොවනින් බලේ බැලිය යුතුයි. සිහිය පිහිටුවාගෙන ඒකෙන් මම මතක් කළේ වෙනදට අපි මේ ශරීරයේ පැත්තට යොමු වෙලා කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොකොලස් ටික සතර මහා ධාතුයි කියලා බලනවනේ. ඔහොම බලනකොට වෙන්නේ බහැර ඉඳන් මේ කය දිහා බලන එක. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන හයේ පිහිටලා පංච උපාදාන ස්කන්ධයක පිහිටලා ලෝකෙ පිහිටලා අවස්ථාවට කය කෙරේ බලපු එකක් ඔය වෙන්නේ එතකොට. නමුත් සතිපට්ඨාන පෙන්වන කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කයano බලනවා කියන ඉස්සෙල්ලාම කයෙහි හොඳට සිහිය පිහිටුවා ගන්නද සිහිය පිහිටුවාගෙන කයano බලන්න. කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කයano බලන්න. ඒ කියන්නේ මේ දැන් ඉඳගෙන ඉන්නකොට මම ඉස්සෙල්ලා බහැර රූප ශබ්ද මේවා කිසිම දෙයක් අසු වෙන්න දෙන්නේ නැතුව ඉඳගෙන ඉන්නවා කියලා දන්නා වූ කමෙන් ඉස්සෙල්ලා මේ කයේ සිහිය පිටවා ගන්නවා. දැන් මේ ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න කයේ ඊට පස්සේ නුවණින් බලන්න. හිතගෙන හෝ ඉඳගෙන මේ නුවණින් බලනවා කියන ටික මම කළා කියලා දෙනවා දැන් ලෝභ දේශ දෙක ඇති වෙන ඇති නොවන විදිහට එතකොට ඒ මෙනෙහි කරන එක ආනාපාන සතිය වඩමිනුත් මේ වගේ ඉරියව් දක්වමිනුත් මොන හරි වැඩ කටයුතු කරමිනුත් හිතන්න පුළුවන් හොඳට මතක තියාගන්න ආනාපාන සතිය හරි ඉරියාවට හරි කරන කරන දෙයට ඉස්සෙල්ලා සිහිය පිහිටුවා ගන්න ඕනේ සිහිය බහැරට යන්න නොදී සිහියට හසු වෙලා තියෙන සිහිය පිහිටුවාගෙන කයේ පෙන්නවා අජත්තං වා කායේ කායන වශයෙන් මේ ශරීරය හොඳට පෙන්නනවා බත් පාන් කවුපි මුණට අපි කියමු මේ ශරීරය පෙන්නවා කේස් ලොම් නිය දත් සම්මස්නහර කුණු පොකොටස් තියෙන්නේ පටිආපෝ තේජෝ වායෝ Tamanට මට වෙලා මදින්ද මම කෙටියෙන් කියන්නේ කියලා දෙන්න රාශියක්ම තියෙනවා. එතකොට කේසලුම් නියදත් සම්මස් කියලා කුණු පොකොටස් ටිකක් නැත්තම් පටිආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි වශයෙන් ඒ මේකයි යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත හැටි ධාතු වශයෙන් හෝ පෙන්වනවා. සමුදේ ධම්මෝන පස්ව කායස්මෙත් කනබුන ආහාරන සමේ රූපය ඇති වෙනව නේද? කනබුන ආහාරය නැති වෙනව නැති වෙනව නේද කියලා පෙන්වනවා. පෙන්නලා තවත් ඕනම් පෙන්නනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයිනේ මේ කය පවතින්නේ විඥානේ නැති වුණොත් ඉදිමිලා නිල්ලුලා පුපුරලා යන ස්වභාවයෙන් යුක්තයි නේද මේ කය කියලා. එතකොට අර නව සීල ටික නිකන් හසු වෙන විදිහට පෙන්නනවා. පෙන්නලා ප්‍රපංච පැත්තත් පෙන්නනවා. මේ කය දකිනකොට කය මම වගේ පෙනෙනවා. කය මම කියලා බලනවා. නමුත් මේ කයේ ස්වභාවය අනාත්මයි නේද කියලා බලනවා. බැලුවට හිත පිළිගන්නේ හිතට හිතෙන්නේ නෑ මේ කයමයි වගේ. එතකොට ඔබ පොඩි උපායක් කරන්න. මේ කය ටීවී එකක තිබුණොත්, පත්තර කඩදාසියක තිබුණොත් කොහොමද කියලා බලනවා. එතකොට තමන්ගේ හිත කියයි ඒ රූපේ දැක්කත් මම වගේ පේනවා. මම කියලා ඒක දිහා බලන්න පුළුවන් බලනවා. එතකොට හොඳට තේරෙනවා මේ රූපේ කණ්ණාඩිය තිබුණත් ටීවී එකේ තිබුණත් පත්තරයක තිබුණත් මම කියලා පෙනුනාට මම කියලා බැලුවට ඒ රූපේ කෙනෙක් නෙමෙයි කියලා හොඳට තේරෙනවනේ. එතන ස්කන්ධ සහ ස්කන්ධ වලට හසු වෙච්ච රූපය වෙන් වෙලා අපිට පේනවා ඒ අරමුණේදී. රූපය අනාත්මයි මට ඒක පේනවා ආත්මය කියලා වෙන් වෙලා පේනවා. නමුත් මෙතෙන්දී ඒක පේන්නේ ඊට පස්සේ ඒ විදිහට මේ උපමාව ඔසවලා තබනවා මෙතෙන්ට. එහෙනම් මෙතෙන්ටත් කන බොන ආහාරයෙන් හැදෙන කුණු පොකොටස් ටිකක් තියෙන රූපය දකින්නකොට මම කියලා පේනව නේද කියලා බලනවා. මම කියලා පෙවුන රූපයත් මේකයි කියලා ඔහොම බලලා ආපහු හොඳට ඉරියව්වේ සිහිය පිහිටවා ගන්නවා. ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ ආනාපාන සිහිය පිහිටවා. බහිද්ධාවා කාය කායනුපස්සේ වෙලදී. තමාන්ට උපාදාන වශයෙන් හසු වෙච්ච ස්කන්ධ ටික ගන්නවා. උපාදාන ස්කන්ධ ටික තමයි දැන් පිළිසෙන් දකින්නේ. මොකද විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස පංච උපාදාන ස්කන්ධ ලෝකේ ලෝභ දේශ දෙක දුරු කරන්නයි. මට අම්මා දුව පුතා කියලා හම්බුණා නම් මට දරුවා කියලා හම්බෙච්ච රූපේ ගන්නවා. හොඳට. වැඩිම උපාදාන වෙලා තියෙන හිත බැඳලා තියෙන ඒ දේවල් නැති වුණොත් මට දුක එයි කියලා හිතන රූප ගන්නවා. විශේෂයෙන්ම ගන්න සවිඥානික වස්තු. අර දරුවා සීකර ගන්නවා. ඒ රූපෙද කෙස්ලොම් නියදත් සම්මස්නහර කියන කුණුපු කොටස් ටිකක් නේ තියෙන්නේ. කෙස් ටික කපලා බිමට දැමුවොත් කෙස් කියලා පේනවා මිසක දරුවා පේන්නේ නැහනේ. ඒ වගේ එහෙම නැත්නම් ඒ ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් කියන්නේ බාහිර ගස්වල වල තියෙන පටවිමයි. ගස්වල වල තියෙන පටවි කෙස්ලොම් කියන පටවි සමානයි. ඒ ගස්වල වල තියෙන පටවි ධාතු සත්‍ය පුද්ගලම වෙනවා වගේ ඒ ශරීරයේ තියෙන කෙස්ලොම් කියන ටිකත් පටවි ධාතු සත්‍යෙක් නෙමෙයි. ඒ වගේ අපිට දරුවා කියලා හසු වෙච්ච රූපේ බලනවා එතනද තියෙන්නේ කුණු කොටස් 32ක් පට ව්‍යාපෝ තේජෝ වායෝ සතර මහා ධාතුයි සමුදය ධම්මෝන පස්සීවා කායස්මෘති කන බොන ආහාර නිසා ඒ රූපේ හැදෙන්නේ කන බොන ආහාරය නැති වෙනවා නැති වෙනවා මොකද ශරීරේ විඥානය නැති වෙනකොට ආහාර දෙන්න බෑ ආහාර නැති වෙනකොට රූපේ නැති වෙනවා. එතකොට මේ රූපේ දිවිලා නිල් වෙලා පුපුරලා යනවා නේද කියලා පෙන්නනවා. පෙන්නලා ඒ රූපය දකිනකොට මට දරුවා වගේ පේනවා. උපාදානකංග දුක්ඛ මගේ උපාදානයට හසු වෙලා මේ ස්කන්ධය තියෙන්නේ කියන එක පෙන්වන්නයි මේ. ඒ ඒ බඳු ආහාරයෙන් හැදුණු රූපයත් රූපේ දකිනකොට මට උපාදානය මගේ මනසේ ඒ උපාදානයක් පහළ වෙනවා කියන එක පෙන්වන්නයි මෙහෙම කරන්නේ. මගේ උපාදානයට හසු වෙලා මේ රූපේ තියෙන්නේ කියන එක මේ අහ පෙන්වන්නයි මේ කරන්නේ. ඒ සතර මහා ධාතු රූපේ දකිනකොට මට පේන්නේ දරුවා වගේමයි. ඒ කියන්නේ ඒ රූපේ පේන්නේ දරුවා වගේ. මම ඒ දිහා බලන්නේ දරුවා කියලා. එතකොට මට හරි ආදරයක්. හරි සෙනෙහසක් අර රූපෙ කෙරෙහි හිතෙනවා පතිත වෙනවා. එතකොට මම එහෙම බැලුවට රූපේ දකිනකොට දරුවා කියලා හිතෙනවා රූපේ දරුවා කියලා බලනවා කියලා හිතුවට හිත පිළිගන්නේ නෑ රූපේ දරුවමයි වගේ තැනකින් තමයි හිතෙන්නේ. එච්චරට අපි උපාදාන. එතකොට අපි පුඩු උපායක් කරනවා. ඔය රූපේම ටීවී එකේ දැක්කොත් ටීවී එකේ වීදුරුවක් තියෙන වීදුරුවෙන් එහා පැත්තේ ඔය එක එක වයර් කෑලි යවමුව තියෙනවා තව අහසින් තරංග ටිකක් තියෙනවා ඔය ඩොට් ටිකක් තියෙන තැනක කෙනෙක් නෑ ඒ රූපේ දකිනකොට මට දරුවා කියලා පෙනේ මම ඒ රූපේ දිහාත් මම දරුවා කියලා බලයි පතර කඩදාසියක් ගත්තොත් කඩදාසියේ චින්ත ටිකයි තියෙන ওই රූපේ දිනුනොත් ඒ රූපේ දකිනකොට දරුවා කියලා පෙනේ දරුවා කියලා බලයි හොඳට තේරෙනවා මට ඒ රූපේ දකිනකොට දරුවා කියලා පේනවා මම දරුවා කියලා බලනවා නමුත් රූපය කියන්නේ අර ටීවී එකේ තිරේ ඇතිවෙච්ච ඩොක් ටිකකින් හැදිච්ච එකක් අරක පත්තර කඩදාසියක් තෙන්ත ටිකක් තියෙන තැනක චිත්‍රයක් චිත්‍රයක් තියෙන තැන ඒ මේ චිත්‍රය මගේ උපාදානයට හසු වෙලා නේද තියෙන්නේ මට පේන්නේ දරුවා වගේමයි දරුවමයි කියලා කියන එක වෙන් වෙලා පේනවා ඒ උපමාව ඔසවලා හැබෑවට දරුවා කියන එකට පෙන්නනවා එහෙනම් මෙතනක් තියෙන්නේ අර පත්‍ර කඩදාසියේ ටීවී එකේ වගේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුවේ කුණු පුකොටස් ටිකක් වූ සත්පුද්ගල නොවන රූපය ඒ රූපය දකිනකොට දරුවා කියලා පේනවා දරුවා කියලා බලනවා මේ රූපය මගේ උපාදානයට හසු වෙලා ওই රූපය කැඩෙන බිඳන දවසට මට දරුවා කියන දුක් විඳින්න වෙනව නේද කියලා පෙන්නවා. බහිද්ධාවා කාය කායනුපස්සීව. අජ්ජත් බහිද්ධාවා මේ විදිහට ආධ්‍යාත්මික බාහිර දෙකටම ටික ටික හිතනවා. හිත ඒකට කය අනුව එහෙම බලන එකට කියනවා සම්පජන්‍ය කියලා. නුවණින් මෙනෙහි කරන පංච උපාදානස්කන්ධ ලෝකයේ ලෝභ දේශ දෙක හික්මෙන්ට. වාසය කරනවා සිහිය පිහිටුවාගෙන කය. කයෙන් සිහිය බැහැරට ගෙනියන්නෙම නෑ. ඔබට පොළව, ඔබට බිම, ඔබට ඉන්ද නිවහන තමයි කය. කය කෙරෙහි හිසිය පිටවාගෙන තමයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින්නේ වැඩ කටයුතු කරන්නේ ඒ කයට හසු වෙච්ච හසු වෙලා තියෙන කයේ යථා ස්වභාවයයි පෙන්වන්නේ ඒ පෙන්නන එක වෙනම සිද්ධියක් ඒක බලන එක වෙනම නුවණින් කරන එකක් ඒ විදිහට බහැර කයත් බලන්න මේ කයත් බලන්න ඒක ඔබේ සම්පජන්ය අරක සිහිය මේ වගේ උත්සාහයෙන් සිහිය පිහිටුවාගෙන පංච උපාදාන ස්කන්ධේ ලෝභ දේශ දෙක දුර වෙන විදිහට නුවණින් මෙනෙහි කරන්න මෙන්න මෙහෙම මෙනෙහි කරනකොට ඔබට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන පැත්තට හිත නැමෙන්නෙම නැහැ හිත යන්නෙම නැහැ එතකොට මේ කයේ වාසය කරනවා. කය අනුව සිහිය පිහිටනවා. එතකොට තියෙන තව ලොකු වාසියක් තියෙනවා. කය අනුව බලනකොට අතීතය අනුව යන්න යන්න බෑ. ඒ මනසට අනාගතය අනුව යන්න බෑ. වර්තමානයත් එක්වර ඇහැ රූප කන ශබ්ද කියන මේ ස්පර්ශ ආයතන 6 පැත්තේ නැත්නම් ආයතන 12 පැත්තේ පංච උපාදාන ස්කන්ධ පැත්තට යන්න බෑ මායාවේ බිමට යන්න බෑ මේ පැත්තේ ඉඳගෙන ජීවත් වෙනවා ඒ ජීවත් වෙනකොට පින්වතුනි ඊගාවට ඉබේම Tamanට දෙවෙනි සතිපට්ඨානය පූර්ණ වෙනවා. ඒ කියන්නේ මේ කය ඇසුරු කරගෙන යම් වේදනාවක් උපදී නම් ඒ වේදනාව වෙනවා. පින්වතුනි වේදනාපච්චය තණ්හා වේදනාව නිසායි තණ්හාව වේදනාවේ යථාභූත ස්වභාවයේ අනිත්‍ය ස්වභාවය නොදැන නොදක කවදාවත්ම දුකෙන් ඈතර වෙන්න බෑ දුකෙන් ඈතර කරන්නේත් නැහැ. පින්වතුනි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ හිත හිත යොමාගෙන ඇස් යොමාගෙන අපිට වේදනාවේ යථාභූත ස්වභාවය පෙනුනොත් නම් තමයි පුදුම. පින්වතුනි වේදනාවේ කයේ හිත තබාගෙන ඉන්නකොට වේදනාවේ ඇත්ත පේනවා. ස්පර්ශය නිසා හටගන්න වේදනාව ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන එක පෙනෙනවා පින්වතුනි. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ඔබට ලීයකින් හරි පොල්ලකින් හරි ගැහුවොත් කවුරු හරි ලීය කයට වැදුනහම ලීය කයට වැදිලා කය තැලුණුකම ඔබ විඳ මිසක බාහිර ලී කැල්ල විඳලා නැහනේ. එහෙම බැලුවහම බාහිර කිසිම වස්තුවක් විඳලා නැහැ. බාහිර වස්තු ස්පර්ශ වෙච්ච කයම විඳලා තියෙනවානේ. කාය සංපස්සජා වේදනාවක් විඳිනවානේ. නමුත් වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියලා වේදනාවේ ඇත්ත ඇති හැටි දකින්ද ඔබට සිහිනුවණක් නැති වෙනකොට අපිට සිහිනුවණක් නැති වෙනකොට අපිට හිතෙන්නේ ඒ සැප දුක් දෙක ආවේ තියෙන්නේ බහැරයි කියලා. අපිට ඒකයි පංචකාමය කියලා කියන්නේ අපි තුල උපදින සැපසහගත දුක්සහගත වේදනා ඕනේ වුණාම අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ධර්මතා හොයාගෙන බැහැරට දුවන්නේ ඒව ගත්තාම අපිට මෙහෙම සැපක් තියනවා කියන වගේ තැනකින් මේ ඒව කයට ස්පර්ශ වෙලා ඇති වෙන වේදනාව ඒවට බැඳපු කම හිඳයි. එතකොට මේ කාය අනුපස්සනාව වඩනකොට ඉබේම හිත කය කෙරෙහි තියෙන නිසා කය ඇසුරු කරගෙන උපදින උපදින වේදනාවන් ප්‍රකට වෙනවා. දෙවනි සතිපට්ඨානට එනවා. පින්වතුනි එතකොටම අපිට ඇහත් රූපයත් කනත් ශබ්දයන් නිසා යම් යම් අරමුණක් නිසා සිත් උපදිනම් උපදින උපදින සිත ප්‍රකට වෙනවා. පින්වතුනි තමන් තුල උපදින උපදින සිත ගැන නොදන්න නිසායි අපි බාහිරයට යන්නේ. උදාහරණයක් කිව්වොත් අපි මෙහෙම ඇහෙන් රූපයක් දිහා බලනකොට ඒ රූපයේ දකින්නකොටම ඒ රූපේ අරබයා සරාග සිතක් අපිට උපදිනවා. ඇහත් රූපය දෙක රූපය ඇහත් රූපේ තියෙන තැනට හිත බැසගත්තාම ස්පර්ශේනව ස්පර්ශේ නාමේ ඒ නාම රූප දෙක නිසා පෙනෙනවා කියන තැන තියෙන නාම රූප දෙකක්. නාම රූපච්ච විඥානං කියන පෙනෙනවා කියන කම නිසා රාග සිතක් ඇති වෙනකොට චිත්තානුපස්සනාවක් නැහැ. ඒ රූපේ නිසා අපිට රාග සිතක් ඇති වෙනවා කියලා පේන්නේ අපිට ඒ උපදිනකොට හිත ඒ විඥානේ ආපවර රූපෙ මත පතිත වෙනවා. නාම රූප දෙක නිසා උපන්න විඥානේ ආපව නාම රූප දෙක මතට පතිත වෙනවා. විඥානය අර රූප වේදනා සංඥා සංකාර කියන ධර්මතා විඥාන ටිකියට ආපහු යනවා. ඒ කියන්නේ අර පෙනෙන වස්තු වස්තුව හරි හොඳයි වගේ තැනකින් තමයි තියෙන්නේ. ඇහත් රූපයක් දකිනකොට පටිඝ සිතක් ඇති වෙනවා නම් ඇහත් රූපයක් දකිනකොට තමන්ට පටිඝ සිතක් ඇති වුණා කියන එක පේන්නේ. පේන්නේ පේන්නේ අර කෙනා අර දේ නරකයි වගේ. එතකොට මේ වෙල තියෙන පින්වතු නාම රූප දෙක නිසා හටගත් විඥානයේ ආපහු නාම රූප දෙකට පතිත වෙන එක. මේ සතිපට්ඨානෙන් වාසය කරනකොට වෙන්නේ පින්වතුනි ඒ නාම රූප දෙක නිසා හිතක් පහළ වුණාම සරාගං වාචිත්තං සරාගං චිත්තං රාග සහිත සිත රාග සහිත සිතක් උපන්න කියලා පේනවා. දේශ සහිත සිත දේශ සහිත සිතක් උපන්න කියලා තමන්ට රාග සිතක් පහළ වුණා. තමන්ට දේශ සිතක් පහළ වුණා කියනක පේනවා. අර වස්තුව හොඳයි හෝ නරකයි නෙමෙයි වස්තුව දකිනකොට ඒක හොඳයි. ඒක නරකයි කියන සිතක් Tamanට උපන්නා කියලා පේනකොට අර පැත්තට යන්නේ. පින්වතුනි ඒ තුන්වෙනි සතිපට්ඨානයත් Taman හොඳට ප්‍රකට කරන මට්ටමට ගේනවා. ඊට පස්සේ සිතක ඇති වෙන සිතුවිලිත් හොඳට පේනනවා. මේ කයේ ඉන්නකොට සතිපට්ඨානේ වාසය කරනකොට වෙන්නේ මේ නාම රූප දෙක නිසා විඥානය ඇති වෙනකොට ඇහැ රූප කන ශබ්ද නිසා තමන්ට දැනුමක් ඇති වෙනකොට ඒ දැනුම ආපහු නාම රූප දෙක පැත්තට එහෙම නැත්නම් පෙනෙන ඇහැ කන දිවනාසය ශරීරයේ රූප ශබ්ද කියන කම නිසා යම්ම දැනුමක් ඇති වුණොත් විඥානයක් අටගත්තොත් ඒ විඥානයේ ආපහු ස්පර්ශ ආයතන හයට දැසගන් නැතුව ඉන්නවනම් ඉන්න පුළුවන් වෙනවනම් වෙන්නේ සතිපට්ඨානෙ වඩනවා නම් විතරයි. සතිපට්ඨාන කය කෙරෙහි පිහිටි සිහිය ඉන්න කෙනාට ඉබේම වේදනුපසනාවට ගේනවා වේදනුපසනාව ඉන්න කෙනා චිත්තානුපසනාවට ගේනවා චිත්තානුපසනාව ඉන්න ධම්මානුපසනාව ඔය ටික අනුක්‍රමයෙන් පෙනීමට එනවාමයි ඒ හැම ගානෙම පෙනෙන ඇහෙන ආයතන ටික නිසා Tamanට දැනුමක් ඇති වෙයි ඒ දැනුම ආපහු බාහිරයට යන්නේ නැහැ යන්න බැරි වෙන්නයි සතිපට්ඨාන තියෙන්නේ මායාවේ භූමියට යන්නේ නැහැ ඉතින් මට අද දවසේදී විශේෂයෙන් මේ පොසොන්පුර පොහොය දවසේදී මට මේ පින්වුතුන්ට පෙන්වන්නට ඕනේ උනේ එකම එක දෙයයි අපිට මේ ශාසනයේ මෙච්චර බණ දහම් ආලා භාවනා කළා මේ තරම් වීර්ය කළත් අපිට මානසික යම් චිත්ත සමතයක් නොලැබුණා නම් තාම නිවන් දකින්න බැරි වුණා නම් බැරි උනේ වෙන මොකුත් ඉඳා නෙමේ අපේ හිත සමාධි කරගන්නවත් බැරි වුණා නම් බැරි උනේ වෙන මොකුත් ඉඳා නෙමේ අපි ඒ කොච්චර දුක කතා කළත් දුකට ඇති හේතුව කතා කළත් කතා කර කර දුක තුලම දුක ඇති කරන හේතුව තියෙන තැනමයි අපි තාම ළඟගෙන එතන ඉඳගෙන දුකේ ඉඳගෙන දුක තුල අපි මාර්ගයක් වඩන්න හදලා තියෙන්නේ. නමුත් වැඩෙන්නේ එතකොට පින්වතුනි මෙන්න මේ සතර සතිපට්ඨානය කියන්නේ පංච උපාදානස්කන්ධයේ දුකක්. ඒ නිසා උපදින තණ්හාව දුකට හේතුවයි කියලා බලලා ඒක ඇතුළෙම දඟිබඩි ගහන්න නෙමෙයි. ඒ පැත්තට යන්නේවත් නැතුව ඒ පැත්තට හිත යොමු කරන්නේවත් නැතුව වෙනමම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සීලයක පිළිහිටලා කය පැත්තේ හිත තබාගෙන ජීවත් වෙලා කය පැත්තේ හිත තබා මොකද බාහිර පැත්ත ස්පර්ශ ආයතන පැත්ත ගින්දරක් ගිනි කොටක් දුකක් බයක් රෝගයක් හුලක් ගඩක් හතුරෙක් වදකේ කැටිට දැක්කේ පංච උපාදානස්කන්ධය. ඒ හින්දා ඒ පැත්තෙන් සිසිලසක් ලබන්නට පිහිටක් රැකවරණයක් ලබන්නට යන්න ඒ පැත්තට යන්න බැරි ඒ පැත්තට යන්නේ නැති කය පැත්තට සිහිය තබාගෙන ජීවත් වෙන හැබැයි පින්වතුනි හොඳ උත්සාහයක් උදන්ට වෙනවා මම මුලින් මතක් කළා ආශ්‍රව කියලා කියන්නේ අපිට ස්පර්ශ ආයතන හය පැත්තටමයි හොඳටම හුරුව තියෙන මේ පැත්තට නිතරම දුවන්ට හිත ඒ පැත්තට බැස ගන්න පුළුවන් ඒ නිසා සීලයේ පිටිය පිටියා වායම සති ඔබට හොඳ උත්සාහයෙන් තමයි සතිපට්ඨාන සිහිය කය කෙරේ පිටුව ගන්න වෙන්නේ එක සුවල්ප ඇසිල්ලේ තක් ගහලා පැරෙනවා එක ස්වල්ප ඇසිල්ලේ වෙනද වගේ කය කෙරෙහි සිහිය තබාගෙනම හිත ගන්නවා කය කෙරෙහි සිහිය තබාගෙනම යනවා කෙනෙක් කරන්න බෑ කලක් තංගල අමතක කළා බහැරට යනවා ආයෙත් මතක් කර කර ගන්න ඕනේ ආයෙත් මතක් කර කර ගන්න ඕනේ මෙහෙම සිහිය පිහිටවනකොට සිහිය පින්වතුනි ටික ටික සතිපට්ඨානේ වැඩෙනවා කය පැත්තේ සිහිය පිහිටනකම ටික ටික ටික ටික වැඩෙනවා දියුණු වෙනවා එතකොට ඒ සති කොටස් ටික සති ඉන්ද්‍රිය වෙනවා සති බල වෙනවා සති සම්බොජ්ජං කරනවා සම්මා සතිය දක්වා වැඩෙනවා එතකොට පින්වත්තුනි මේ පින්වත්තුන්ට හොඳ වැඩක් අද ඉඳලා තියෙනවා බණ භාවනා කරලා අහගෙන ආවම gedara dure ඉඳගෙන බාහිර ස්පර්ශ ආයතන හය පැත්තට හිත යන්න දෙන්නේ නැතු ඒක මායාවේ භූමිය මායාවෙන් බේරෙන්න බෑ කියලා අහගත්තා කැටකුරුල්ලා නුසුදුසු තැන ඉන්නවා වගේ කියලා දැක්කා. කය කෙරේ පිහිටියොත් විතරයි තමන්ට පියාගෙන් උරුම වෙච්ච ඉඩම ඒ ඉන්නේ එතන හිටියොත් විතරයි බේරෙන්නේ කියලා දන්න හින්දා කය අනුවම හිත පිහිටුවා ගන්නට මහන්සි දරනවා කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුලම ජීවිතය හසුරවනවා මුලින්ම අද දවසේදී කය කෙරෙහි සිහිය පිහිටවන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා ඇවිදිනවා ඒ වගේම යම් යම් වැඩ කටයුතු කරනවා කියන ටික කයට හිත තබලයි කරන්නේ කයට හිත තබලයි හිතින් කියින් කියින් කරන්නේ හිතින් කියින් කියින් කරන්නේ නෑ මායාවේ භූමියට හිත තබලා මේ විදිහට කරනකොට නොබෝ දවසකින් ඕගොල්ලන්ගේ හිත ටිකෙන් ටික සමාධි වෙනවා එක සති දෙක තුනක් මාසයක් වැඩුවොත් ඕගොල්ලන්ට පෙරපසු විශේෂණයක් පෙනේ. පෙරපසු විශේෂණයක් පෙනේ. ඒ හින්දා හොඳට මතක තබා ගන්න ඕනේ සතිපට්ඨානය කියන්නේ එක මොහොතකට විතරක් මෙනෙහි කළා අතහැරලා ආපහු පුරුදු විදිහට ජීවත් වෙන්න කරන භාවනාවක් නෙමෙයි මේ නිවන් දක්නතා ජීවත් වෙන්න බිමක් ඒ බිම ඉඳ හුරු කරන්නේ හැම වෙලාවෙම පුරුදු කරනවා කියන මෙන්න මේ ටිකයි මට කියලා දෙන්න ඕනේ. එතකොට වෙන අමුතු භාවනාව කියලා එකක් නෑ. නැත්තම් ඕගලන්ට වෙනම ආමුතුරුනේ අපි දැන් බණ ඇහුවා අපි මොකද්ද කරන්න ඕනේ භාවනාව කියලා එකක් ඕගලන්ට. එහෙම භාවනාව කියලා එකක් නෑ පින්වතුනි. ඒක භාවයේ තබ්බන්ති භාවනාව වැඩි යුතු අර්ථෙන් භාවනාව මොකද්ද වඩන්න ඕනේ? සිහිය පිහිටවන එක වඩන්නකො. සතිපට්ඨානෙ වඩන්න උත්සාහවත් වෙන්න කාය කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඉන්න එක පුරුදු වඩන්න. බෑහරට යන්න නොදී. අන්නේ සිහිය පිහිටනෝ පිහිටනකොට යම් වෙලාවක නීවරණ ධර්ම දුරේ නීවරණ ධර්ම දුරලා හිත සමාධි වේ. හිත සමාධි වුණාම මේ උපාදානෙට හිත වූ ස්කන්ධය පෙනෙනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව පෙනෙනවා. ඇහැ රූප කන ශබ්ද මේ ටිකේ ඇත්ත ඇති හැටිය පෙනෙනවා. ඒ පෙනෙනකොට ඒ රූපේ දරුවා කියලා අම්මා කියලා දුව පුතා කියලා පෙන්නපු කෙලෙසයක් කියනනම් ඒ කෙලෙසිය දුර වෙනවා. එතකොට ඒ කෙලෙසිය අර රූපෙට තබලා විඳපු දුකක් තියෙනවා දුක නිරුද්ධ වේ. එතකොට ඒ පිරිසින දකිනකොට කෙලෙසුන්ගේ ආශ්‍රයෙන් මනස මිදෙයි මිදෙනකොට මිදුනා කියන නුවණ පහළ වෙනවා. මිදුණා කියලා නුවණෙන්ද කෙලසුන්ගෙන් මිදෙන්න ඕනේ. කෙලසුන්ගෙන් මනස මිදෙන්න ඇහැ රූප කන ශබ්ද කියන පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධේ පිරිසිඳ දකින්න චිත්ත සමතයක් තියෙන්න ඕනේ. චිත්ත සමතය ගන්නට උත්සාහයෙන් කය කෙරේ සිහිය පිටුවාගෙන වාසය කරන්න ඕනේ. ඒකට උපකාරයි කය වචන දෙක සංවර කරගෙන සීලය. සීලයක පිළිපදලා උත්සාහයෙන් සතිපට්ඨානේ වඩලා මේ දුක්ඛාගත සසෙන් එතර වෙන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. බුද්ධ වර්ෂ 2567 පුද්ගලිච්ච මේ යුගයක අද දවසේදී යලි ජීව බුදුරජාණන් වහන්සේ ජීවමාන වුණා වගේ තත්වයකටපත් වෙයි අපි හඳුනාගත්තොත් මේ සතිපට්ඨානය කියන්නේ භාවනා කරලා අතහරින එක නෙමේ නිවන් දකින කෙනා ජීවත් විය යුතු බිමක් හැටියට ඒක හඳුන්වලා දෙන්න ලෝකෙට පින්වත් ස්වාමීන් වහන්සේලාත් ඒ තුල වාසය කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ ගියව සමාදම් කරවන්ට තමන්ගේ දුව දරුවෝ සතිපට්ඨාන සමාදම් කරවන්ට සතිපට්ඨාන යොදවන්ට අපි සෑම දිනාට මේ ජීවිතයේදී නිදුකින් නිවන් පුරයට යන්න පුළුවන් මේ උත්සාහය මේ උපායෙන් අපි අහලා තියෙනවා එදා කුරුවට වාසී එහෙම යටත් පිරිස දැසිදස් කම්කරුවෝ වතුර කලයක්වත් ගෙනින්ට යන්නේ නැහැ කියලා සතිපට්ඨානෙ අතහැරලා ඉතින් මම කාලයක් ඉඳලා පරේෂණයක් කළා මොකද්ද තියන අඩුව මොකද්ද අඩුව කොතනද අඩුව කියලා. ඇත්තටම අන්තිමට හෙළි උනේ දර්ශනයවත් සීලෙවත් නෙමෙයි මෙතන මේ තයන් තියෙන අඩුව සමාධිය ඇති කරගන්න භාවනා කමටහනක් කරන්න තියෙන මෙන්න මේ සතිපට්ඨානයේ හරියට හඳුනා නොගත්ත තැනයි තියෙන ප්‍රශ්නේ මේ ලෝකයේ අද දවසේදී කියලා තේරුණා. ඒ නිසා මෙන්න මේ කාරණාව හැම කෙනෙක්ම හොඳින් තේරුම් අරගෙන ඒකේ නිබර කළා ගැටිති තියෙනවා සුද්ධ කළා පිරිසුදු කළා තව අපි හැමදෙනාම එකතු වෙලා මේ අර්ථය මතු කරලා ගමු අරගෙන ලෝකෙට කියලා ලෝකේ සතිපට්ඨාන යොදවමු සමාදන් කරවමු අපි සතිපට්ඨාන වාසය කරමු එතකොට පියාසතු ඉඩමේ අපි ඔක්කොමලා ඉන්නේ මාර්යාගේ බිමට යන්නෙම නැහැ අපිට නිදුකින්ම නිවන් පුරයට යන්න පුළුවන් අනාගතයේට ලෝකේ පහළ වෙන පස්චිම ජනතාවටත් සුවසේ නිදුකින් නිවන් පුරට යන්න මාවත තෙලිපෙලි කළා ඇත්තටම තව চিරාත් කාලයක් මේ බුද්ධ ශාසනය පවතින මොකද නික්ලේශී මනස කෙලෙස් සංසිඳුණු මනස් දකිනකොට ඒ අයට මේ ධර්මය රැකගන්න මේ ධර්මය ඉස්සරහට තියන්න ඇත්තටම ආදරේ හිතෙනවා මට ලැබුණු සැපත සැනසෙලා අනිත් අයට දෙන්න තියෙනවා නම් කියලා ඉතින් ඒක උපදින්නේ નિરાයාසයෙන්. ඉතින් අද මට මේ පින්වතුන්ට මේ කාරණාවයි පෙන්වන්න ඕනේ උනේ මොකද්ද? සතිපට්ඨානය කියලා කියන්නේ අපි හැම දිනාටම තවත් ජීවත් වෙන්න නිවන් දකින්න ඕන කෙනෙකුට නිවන් දකින්න පොළොවක් බිමක් කියන කාරණාව හඳුන්වලා දෙන්නයි. ඒක අද දවසේදී නෑ අපි කාම භූමියේ ඉඳගෙන සතිපට්ඨානෙ වඩනවා වගේ තැනකින් තමයි හඳුනගෙන තියෙන්නේ. කාම භූමියේ ඉන්න කෙනා කාම භූමියේ ඉඳගෙන භාවනා කරනවා වගේ. එහෙම නැහැ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකෙම දුකක්. ඒ ලෝකෙන් එතර වෙන මාවත තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒක සීලයක පිටලා කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර සීය පිටුවාගෙන සිතින් කියින් කිරින් කරලා සමාධි කළා ඇත්ත පංච උපාදානස්කන්ධය දැකලා මිදෙන්නයි. ඒ පැත්තට යන්නෙම නැතුව ඒ පැත්තෙම මිදෙනවා. ඒ පැත්තේ දොස් දැකලා අයින් වෙලා ඈත තියාම ඒ පැත්තේ දොස් දැකලා මිදිලාම යනවා. අර ආදිසෝපන් සූත්‍රය වගේ සතුරු වදකයන්ගෙන් සර්පයන්ගෙන් ගොඩ වෙලා ඒ ගොඩටම යනවා. ඉතින් ඒ නිසා අද මේ දේශනාව ඔබ සියලු දෙනාටම මනාකොට සතිපට්ඨානේ භූමියක් කොට දිවයිනක් කොට දීපයක් කොට වාසය කරන්ට ශක්තිය ධෛර්යය ලැබේවා එම වාසය කළා තමන්ගේ ජීවිතවලට විමුක්ති උදා කරගෙන සම්බුද්ධ ශාසනයටත් අහලෝකයක් සපයලා මේ සතර සතිපට්ඨානය නමුත් දායාදී අනාගත ලෝකයටත් උරුම කරලා දෙන්න මේ දේශනාව හැම දිනාටම හේතුපොනිස්කියම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ දයසනාව තුළින් ජනිත වෙච්ච සීල කුසලයන් අනුමෝදන් කටයුතු තන් වලට අනුමෝදන් කරමු විශේෂයෙන් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම් අතෝබවපවත් ආරණ්‍ය ශේෂ්ඨ අධිගෘහතු ශාසන මාමවිෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගන්න දිවියත් පතන බෝධික උතුම් නිවන සැනසෙත්වා කියන අදහසෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा භෝදයන්තු සිවම් පදං ඒ වගේ මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් විශේෂයෙන්ම අපිට පූජා භාවය ලබා දීලා මේ ගුණ දහම් පුරා ගන්න කටයුතු කළා දුන්න අපේ ගුරුදේව උත්තමන් වහන්සේලා පුවත් විවදාලා වූ අපේ ඉතිගල නායක මහින්පන් වහන්සේ ඇතුළු අපවත් විවදල් සංඝ පීතුන් වහන්සේලා ශ්‍රීපත් කරනවා ඒ වගේම ආදරණීය පියාණන් ඇතුළු ඒ ගිහි ජීවිතේ ඥාතිත්ව ධර්ම සීල දෙනාමත් මේ පින් ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාගේ නම් නැති කාල යාත්‍රා කළා වූ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් සුඛී සූපත් මෙවැනි සැනසෙත්වා ඒ වගේම සිව්පසෙන් අප උපස්ථාන කරන්නා වූ දායක කාරකාදී සියලු දෙනාටත් ඒ වගේම එකට පිළිවෙත් පුරන්නා වූ සාධ්‍රක්මචාරින් වහන්සේලා සියලු දෙනාටත් ඒ වගේම අපේ මහා සංඝරත්නයට පින්වත් ස්වාමීන් වහන්සේලාටත් බණ භාවනාවන්හි වෙර වීර්ය වඩන්නා වූ සත්පුරුෂ ගිහි උපාසක උපාසිකාවන්ටත් ඒ වගේම ලැබුණෝරු ආරණ්‍ය සේනාසන සංජිතේ ඉන සියලුම ස්වාමීන් වහන්සේලාට අපේ අතිගෞරවනීය ගුරු දේවෝත්තම වහන්සේ නමක් වෙන උඩදෙල් තුන් ධම්මවංශ ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ බොහෝම තේසි ඒ වගේම අනිත් මේ සංචිතේ සීල ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනා බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා සමදනාට සම්මා සම්බුදු සරණයි පූජනීය මාංකඩවල සුදස්සන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරන ලද ඒ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා එංගලන්තයේ පදිංචි මధుරිකා ජයවර්ධන සමන් ජයවර්ධන සහ දියණියන් විසිනි මූලික අරමුණු වශයෙන් ඇති කර ගන්නවා සම්බුද්ධ ශාසනය চিරාත් කාලයක් පවත්වා ගැනීමට උපකාර කරන ලබනෝරුව කන්ද ආරණ්‍ය වාසී ලංකා වාසී ලෝක වාසී සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලබා ශාසන බ්‍රහ්මචර්යාවේ යහපත් සේ යෙදීමට අවශ්‍ය කායික මානසික සුවපත් භාවයම ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරගන්නවා ඒ වගේම සමන් ජයවර්ධන මහත්මයාගේත් මధుරිකා ජයවර්ධන මහත්මියගේත් වර්ග પરම්පරාගත සියලු ඥාති හිතයිශීලට පුණ්‍යානුමෝදනා කිරීමට අපේක්ෂා කරනවා වගේම සුජීවත්ව වාසය කරන ඩැනී අබේවර්ධන පියතුමාට මුතුමැණිකේ අබේසිංහ මෑණියන් ඇතුළු සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් ඉතා ඉක්මනින් ලෞතර ශාන්තියත් අත් වේවායි ප්‍රාර්ථනා කරගන්නවා කල්පනා කරගන්න ඊතා සත්පුරුෂ අදහසින් යුක්තව රැස් කරගත්ත උදාර පුණ්‍යලාභයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් ආරක්ෂා කරන ඔබ ආරක්ෂා කරන දෙවියෝ අනුමෝදන් වෙත්වායි සාදුනාදදී දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සඳහන් කළ ඥාතීන් ප්‍රධානව ඔබ අපනමින් මියගිය සියලු ඥාති හිතයිශීනොත් පින් කැමැති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිවනින් සැනසෙත්වායි සාදුනාදදී පින් අනුමෝදන් කරන්න. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන සෑම දිනාටත් සදේවක ලෝකයාටත් උතුම් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් දෙවරක වර්ණින් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා දෙලවත් යහපත්ව ලෞතර නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවායි සාදුනාදදී නිවන් ප්‍රාර්ථනා කරගන්න. සෑම දිනාටම තෙරුවන් සරණයි